ඉතින් මේ සත්ත්‍ථාන සූත්‍රයේ සර්වචනාංශ අපිට ආරාධනා කරන්නේ මේ රූප දිහා බැලුවත් මේ අපිට පේන බාහිර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී වලින් කියන රූප දිහා බැලුවත් එහෙම නැත්නම් අපිට මේ කායර දැනෙන වේදනා දිහා බැලුවත් එහෙම නැත්නම් අපි හඳුනා ගැනීම සඳහා ගන්න සංඥා දිහා බැලුවත් අපි සංස්කරණය කරන සකස් කිරීම ආරයදීම් කිරීම නම් වූ සංස්කාර දිහා බැලුවත් මේවා එකිනෙකින් වෙන්කොට හඳුනා ගන්නා වූ විවිධ වූ ඥානය නම් වූ විඥානය දිහා බැලුවත් ඒකේ බැලිය යුතු දැකිය යුතු පැතිකඩ හතක් තියෙන බවත් යම් කිසි සමන බ්‍රාහ්මණයේ ගේ පැතිකඩ හත දැක්කාන මේ සර්වඥ ශාසනේ එහෙම නැත්නම් මේ නෛර්යානික ශ්‍රී සද්ධර්මයේ ධර්ම විනයේ එයා කේවල තත්වයකටපත් වෙනවා වසල්ලද භ්‍රමචර්යය ඇත්තා වූ කෙනෙක් බාටපත් වෙනවා උත්තම පුරුෂයෙක් බාටපත් වෙනවා කියන්නේ. ඇත්ත වශයෙන්ම මේ හත් ආකාරයේ හත් පැතිකඩ බලන්න පුළුවන් වෙන්නේ රහතන් වහන්සේට කියන එකයි නැත්තම් බලපු කෙනා රහත් වෙනවා කියන එකයි කෙටි අදහස. ඉතින් මේ ධර්ම විනී හැසිරෙන්නා වූ අපි වගේ ඇත්තෝ ඒක හොඳට තේරුම් බේරුම් කරලා විෂිතුරුව විස්තරව දැනගත්තොත් අපි යන ගමනට ගොඩක් උපදේශ එහෙම නැත්නම් පූර්වාදර්ශය එහෙම නැත්නම් ගුරු හරුකන් රාශියක් ඉදිරිපත් වෙනවා. එතකොට මේ පුද්ගලයා කේවල தত্ত্বකටපත් වෙනවා. කේවල කියලා කියන්නේ මනින්න කිරණ බැරි தত্ত্বකටපත් වෙනවා කියනවා. හුදු කේවල தত্ত্বකටපත් වෙනවා. අන සාපේක්ෂ නැති සාපේක්ෂතාවයට අහු වෙන්නේ නැති කිරණ මනින්න බැරි කෙවල තත්යකටපත් වෙනවා. කුසිතවා කියලා කියන්නේ වසල්ලද බඹසර ඇත්තා වූ අපි යම් ආකාරයේ මේ Brahmacharya ජීවිතේට නැත්නම් මේ භාවනා ජීවිතයට බැසගත්තා නම් ජීවිතේ කළ යුතු වැඩ නිම කරන ලද කෙනෙක් වාටපත් වෙනවා. උත්තම පුරුෂයෙක් වාටපත් වෙනවා. ඉතින් මේ අනුව හත් ආකාරයෙන් බැලිය යුතු පළවෙනිම අංකය තමයි මේ රූපස්කන්ධය. ඒ රූප කියන කොටත් අපි ඊයේ තේරුම් අරගත්ත මේ ඇහැට පේන රූප තමයි අපි සාමාන්‍ය විවහාර භාෂාවෙන් රූප කියලා කියන්නේ. නමුත් බණ පොත අනුව බලනකොට කනට ඇහෙන ශබ්ද වලටත් අපි ශබ්ද රූප කියලා කියනවා. නාසයට දැනෙන ගඳ වලට ගඳ රූප කියනවා. දිවට දැනෙන රසයට රස රූප කියනවා. කයට හැපෙන වැදෙන දේවල් වලට පොට්ටබ්බ රූප කියලා කියනවා. එතකොට මෙතන මේ රූප කියලා කියන්නේ මේ සියල්ලටමයි. වර්ණ රූප, ගන්ධ රූප, රස රූප, පට්ටබ්බ. ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප කියන මේ සියල්ලටම. මෙයා සියල්ලෙහිම දුක්ඛ සත්‍ය දුක කියන්නේ මේකයි නැත්නම් පළවෙනි රූප සත්‍ය කියලා කියන්නේ මේකයි රූපයගේ හටගන්ම රූපයට හේතුව මේකයි රූපේ නිරෝධය මේමයි රූපේ නිරෝධය කරන මාර්ගය මේකයි කියලා රූප පිළිබඳව චතුරාර්ය සත්‍ය වගේ සත්‍ය හතරකුත් ඒ වාගේ මෙහි ආදීනව ආස්වාද ආස්වාද ආදීනව නිස්සාරණ කියන තුනයි හතක් පෙළලා දෙන්න සරුවචනන්දමේක අවස්ථාවක් කරගන්න. අපි ඊයේ උත්සාහ කළා මේ විදියට මේ රූපස්කන්ධයේ තේරුම් ගන්න බලන කෙනා ඒ වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප වල තියෙන සූක්ෂම භාවය වැඩිකම නිසා, ඊ타මත්ම සියුම් නිසා මේ පොට්ටබ රූපේ තමයි ආධුනිකයයි ඉස්රායිල් තියාගන්නේ. ඒ කයට හැපීමත් එක්ක තමයි භාවනා පටන් ගන්නේ. ඉඳගෙන භාවනා කරන වෙලාවේදී හුස්ම නාසිකාග්‍රේ හැපෙන වදින හැටි අපි හැපීම වශයෙන් තේරුම් ගන්න. පිම්බි මහකලින් භාවනා කරනකොට උතර චලන වශයෙන් උතර අච්ඡදේ චලන අපි ඒ පොට්ටබ රූපේ හැපීම වශයෙන් තේරුම් ගන්න. වම දකුණු වශයෙන් පය තිනකොට පොළවේ පය හැපීම ඒ වගේම හන්දියක් හන්දියක් පාසා ඒ ඇටවල හැපීම් අපි අවබෝධ කරගන්න උත්සාහ කරනවා. ඉතින්දා වැඩ කරනකොට අතුල්පතුල් වල අපේ යමක් ගැටෙනකොට එහෙම නැත්නම් ශරීරයේ අනිකුත් ප්‍රසාද රූප වල යමක් ගැටෙනකොට ඒ සෑම ගැටීමක් එක්කම හිතන දෙයක් නෙවෙයි ඉදිරිපත් වෙච්ච දෙයට හිත යොදනකොට අපි කියන සතිය පිහිටුවයි කියන. හිතේයි කියන. ඒකෙන් අපි අදහස් කරන්නේ ඒ රූපස්කන්ධය එහෙම නැත්නම් කායට වැදෙන පොට්ටබ්බේ තුලින් රූපස්කන්ධය අවබෝධ කරගන්න උත්සාහ කරනවා. ඉතින් මෙහෙම කරගෙන කරගෙන යනකොට අපිට හුස්මෙම හිත තියාගෙන දෙන්නේ නැහැ. එතකොට කනට ශබ්ද ඇහෙනවා. නැත්නම් කයේ යම් යම් තැන් වල වේදනා පහළ වෙනවා. හිතවිලි එනවා. ඉතින් ඒකට බාධා එනවා. සක්මන් කරනකොට වර්ණ රූප ඇහි ගැටෙනවා. ශබ්ද කණේ ගැටෙනවා. ඇඟේ පතේ උලන් වදිනවා, ඉඳගෙන ඉන්න ඇඳගෙන ඉන්න ඇඳුම වදිනවා. මේ වගේ අනෙකුත් රූප ගැටුම සිද්ධ වෙනවා. ඉදින්දා ජීවිතයේ සීමාවක් නැතුව සිද්ධ වෙනවා. ඉතින් මේ ඔක්කොම අපිට ආධුනිකයට පෙන්නේ බාධාවක්, කරදරයක්, හුස්ම ඊහිත පවත්වා ගන්න බැරි වෙන එකක් විදියට. නමුත් මේ සෑම දෙයක්ම අස්පනා අපිට මේ මොහොතේ සිටින හැපි රූපස්කන්ධය අවබෝධ කරගන්න පුළුවන් දොරටු. නමුත් අර ආධුනිකයා එකවරකට එකක් කරන් ඉගෙන ගන්න වෙලාවේදී අපි යුවා මුදුආන්තරං අනුසනකට ගිහිල්ලා ඇස් දෙක වහගෙන රූප පේනක නැති කරලා ශබ්ද නැති තැනකට ගිහිල්ලා ගන්ධ රස නැති වෙලාවක මේ කයත් එහෙමම තැම්පත් කළ චේතනාපූර්වක ක්‍රියා නොකර එහි ඇතිවෙන්නා වූ ස්වභාවයෙන් වෙන්නා වූ හුස්මේ හැපෙන බව දැනගන්න. ඒකෙදි රූපස්කන්ධය මේ සත්ත්‍ඨාන වශයෙන් මොකද්ද මේ කියන්නේ කියලා අහලා සරුවචන් වහන්සේම උත්තර දෙනවා. රූපස් රූපංච පචානාති රූප සමුදයංච පචානාති රූප නිරෝධංච පචානාති රූප නිරෝධගාමිනී පටිපදාංච පචානාති රූපේ කියලා කියන්නේ මොකක්ද කියලා දැනගන්නවා රූපේ හටගන්ම දැනගන්නවා රූපේ නිරුද්ධ වී යාම නිරෝධය දැනගන්නවා ඊට පස්සේ ඒ රූප නිරුද්ධ කිරීම සඳහා ප්‍රතිපත් අනුගමනය කළ යුතු ප්‍රතිපatti මාර්ගය ආර්ය අෂ්ටාංග මාර්ගය දැනගන්නවා ඊට පස්සේ රූපේ ආස්වාද දැනගන්නවා ආදීනව දැනගන්නවා නිස්සාරණය දරගන්න. එතකොට මේ රූප කියන එක මේ සූත්‍රයේ සත්ත්‍ථාන සූත්‍රයේ සර්වඥාන්සේ සඳහන් කරන්නේ චතුර්ණා මහා භූතානංච උපාදානංච උපාදා රූපංච කියලා. හතර මහා භූතයන් සහයෙන් හට ගන්නා වූ උපාදා රූපයන්. හතර මහා භූතයන් තමයි ප්‍රධාන වශයෙන් රූප කියලා කියන්නේ. මේ පාඨවි ආපෝ තේජෝ වායෝ කියලා මේ ගැඹුරට උගන්වන දේ. නමුත් මේ රූප හතරේ නැත්නම් මහා භූත හතරේ විවිධාකාර හේවණලි තියෙනවා. ඒ මහා භූත රූපවල හේව නැලි ඒකට කියන උපාදා රූප කියලා. ඒවා මේ පාඨ වියාපෝ තේජෝ වායෝ ඊගාට ඇහි තියෙන රූප අල්ලන්න පුළුවන් ඔපයක් තියෙනවා. ඒකත් රූප ධර්මයක්මයි. නමුත් අනික් කම වගේ නෙමෙයි. ඒකට රූපයක් ඇවිල්ලා වැච්චාම ආලෝකයක් වැච්චාම හඳුනා ගන්න පුළුවන් ගැටයක් ඇහි ඔපේ කියලා කියනවා. කනේ ඔපේ තියෙනවා සද්දවලට. නාසියෝපයක් තියෙනවා වර්ණ ගඳට. දිවියෝපයක් තියෙනවා රසට, කයේ තියෙනවා කාය ප්‍රසාදය ස්පර්ශයට. ඒගොම කනට ඇහැට එල්ල වෙන ආලෝක වර්ණාලෝක කියලා වෙනම දෙයක් තියෙනවා ඇහැට වෙන දෙයක් එල්ල වුණාට පේන්නේ නැහැ. ශබ්ද එල්ල වුණාට පේන්නේ නැහැ. ගඳ එල්ල වුණාට පේන්නේ නැහැ. ඇහැට අරමුණු වෙන වර්ණාලෝකයක් නේ ඒකත් රූප ධර්මයක්. කනටම අරමුණු වෙන ශබ්ද කියලා જાතියක් තියෙනවා ඒකත් රූප ධර්මයක්. කනට ආලෝක වැටුණාට කන දන්නේ නැහැ. ගඳක් වදිනකොට කන දන්නේ නැහැ. නාසයට අරමුණු වෙන්නා වූ ආපాతගත වෙන්නා වූ ගන්ධ රූපය කියලා එකක් තියෙනවා. ඒකත් රූප ධර්මයි. ඒ වගේම දිවට රස වශයෙන් වැටෙනදී ඒ දිවට ආලෝකය වැටුණාට ගඳක් වැදුණාට දැනෙන්නේ නැහැ. රස රූපේම. කයට වැටෙන පොට්ටබ්බ රූපය ඒකත් ඒකටම විශේෂිත වූ මේ ආකාර වූ ඒ හතර මහා භූතයන්ගේ විවිධාකාර හේවණලි තියෙනවා. ඒ සියරටම රූප ධර්ම කියලා කියනවා. ඉතින් අපි දන්නවා <clears throat> සාමාන්‍ය දිනදා විවහාරේ මේ රූප කියලා කියන හතර මහා භූත ධර්ම කිව්වා මේක හැම කෙනාම පිළිගන්න දන්න ධර්මයක් නෙවෙයි. ගැඹුරට බහින කෙනෙකුට අභිධර්ම වශයෙන් හෝ එහෙම නැත්නම් මේ සූත්‍ර පිටකයේ ඇතුළට බහින කෙනෙකුට තමයි මේ රූප කියලා කියන්නේ හතර මහා භූතයන් කියලා විස්තර කරන්නේ සරුවත් යනවා. ඉතින් මේ වගේ පිරිසක ඉතින් එහෙම දන්නේ නැත්තු හුඟක් ඉන්නවා කියලා හිතලයි මේ බණ කියන්නේ. ඒ නිසා රූප කියනකොට හතර මහා භූතයෝ තමයි ධර්ම විනය සඳහන් වෙන්නේ. නමුත් මේ හතර මහා භූතයන්ගේ විවිධ හේවණලි තියෙනවා. ඒ සියල්ලම අපේ අටුවාව පිළිගන්නවා 28ක් රූප තියෙනවා කියලා. සූත පිටකේ බලනකොට සමහරක් ඒ විදිහටම ලිඛිතව සඳහන් වෙලා තිනවා. සමහරක් වෙයි අටුවා යුගයේදී අලුතෙන් හඳුන්වා දීපු රූපක් තියෙනවා. මෙන්න මේ ටික තමයි අපි රූප කියලා කියන්නේ මේනොත් ඔය කජ්ජනීය සූත්‍රය වගේ සූත්‍ර සඳහන් කරලා තියෙනවා රූපපටිච රූපං කියලා. ඇවිල්ලා කුප්පිත කරන, පීලන, පෙළන, ගැටෙන, හැපෙන, ආබාධ කරන ගතිය තමයි රූප කියන්නේ. ලෝකේ තියෙන තාක් සියල්ලම රූප නෙවෙයි අපිට හැපෙන ටිකයි අපිව පෙළෙන ටිකයි අපිව ගැටෙන ටිකයි අපිට ආබාධ කරන ටික පමණමයි මේ රූප වෙන්නේ විශේෂයෙන්ම දුක්ඛ සත්‍ය ඇති කරන්නේ. අන්න ඒ ටික පමණක් අපි අල්ලගෙන මේ තියානේ ඉන්නේ අනිකොත් කොනන්ත අප්‍රමාණ සක්කලවල් ජීදි මේ දන්න පුංචි ටික අල්ලගෙන ඉන්නේ උඩටි තණ්හාව නිසා. මේ මගේ රුචිකත්වය කියලා සමහර වර්ණ సంతාන අපි තියාගෙන මේ මගේ රුචිකත්වය කියලා සමහර සද්ද වගේක් අපි තියාගෙන ඉන්නවා. සද්ද වලට ප්‍රිය කරනවා. ගන්ධ වගේකට ප්‍රිය කරනවා රස වගේකට ප්‍රිය සිංහල කෑම වලට අපි කැමති කියලා. අනිකුත් කෑම අපිට අල්ලන්නේ. ඒ වගේම පහස කියලා අපි දන්න සවත් පොහසත් කොංගල් හැටියට ඇඳ පුටු යාන කොට්ටමෙට්ට වාහන හදා ගන්න. ඒ ටික මගේ කියා ගන්න. නමුත් මේකමයි දුක දෙන්නේ කියන එක හුඟා කලාතුරකින් තමයි කෙනෙක් අවබෝධ කරන්නේ මේ මගේ කියාගත්ත මාව පෙළන මාව තවන මාව ගැටන මට ආබාධ කරන මට දෝමනස් කරන රූප ටික කවුරුත් මට දීපයක් නෙවෙයි මම බදාගත් එක. ඒකට තමයි මේ මහ පොළොව උඩ උදේ ඉඳලා හැන්දානකම් තටමන. මේ රූප ටික අල්ලගෙන මගේ කියන්නේ. නමුත් ඒකමයි දුක. ඒ අල්ලගත්තේ නැති අපිට ගැටිච්ච නැති මුලිච්ච වෙච්ච නැති හමුන වෙච්ච කිසිම රෝගයකින් කවදාකවත් අපිට ලෙඩක් එන්නේ දුකක් එන්නේ නැහැ. ඒ නිසා රෝහිතස්ස සූත්‍රයේදී සර්වඥාන්සේ ඒ රෝහිතස්ස වයසක බමුණු පුත්‍රයා පැවිදි වෙලා ඉල්ලලා පැවිදිතර කමටහනක් ඉල්ලනකොට බැනලා මෙච්චර බණ කියලා තියෙනවා තවත් වෙනවා බණ අහන්න කියලා දොස් කියලා එයාට යොමුක් ඇති කරලා දෙන්න අහනවා යේකේති රූපං අතිත්තං අතිත්ත රූපං නපස්සති නපස්සී යන්ති යම් කී රූප කොටසක් තියෙනවා මේ ලෝකේ අපි දැකලත් නැහැ දකින්නෙත් නැහැ බලන්නෙත් නැහැ පේන්නෙත් නැත්තම් බලන්න වෙන්නෙත් නැත්තම් එහෙම රූපකින් දුකක් එනවා කියලා කවදාවත් නැහැ. අපිට එන්නේ මේ අස්පනා අපිට තියාගෙන ගැටන, හැප්පෙන, පෙළන, තවන රූප ටික. ওই රූප ටික ඇයි අපිත් එක්ක ගැටි ගැටි ඉන්නේ? අපි ඒකට ආදරය කරන නිසා, ප්‍රේම කරන නිසා, මගේ කියාගන්න නිසා. ඒකේ එක හොඳ පැත්තකුත් තියෙනවා. ඒ මොකද නිවන් දකින්න ලෝකයේ තියෙන තාක්කල් රූප ඔක්කොම අවබෝධ කරගන්න ඕනේ අන්නර ගැටෙන, පෙළෙන, තවන, ඉදිරිපත් වෙච්ච ආබාධ කරන ටික විතරක් බැලුවොත් හොඳට ඕම ඇති. ඒක නිසා මේ කරදර කරන වාද කරන රූපමයි දුක දෙන්නේ ඒකමයි නිවන් මාර්ගයක් වෙන්නේ. ඒ නිසා භාවනා කරන අපි කවදාක රූපයක් හොයාගෙන යන්නේ කරා පැමිණෙන රූපේ රූපේ තමයි බලන්නේ වාඩි වෙලා ආස්වාද ප්‍රසවාසය හොයාගෙන යන්න එපා. ඒ ආස්වාද ප්‍රසවාසය ඇවිල්ලා ගැටෙනවා. පෙළෙනවා. පීරි ගන්නවා. ආබාධ කරනවා. තවනවා. මේන්න මේක තමයි ආස්වාසච්ච අපි බලන්නේ. ඒක පේන්නේ ඇත්තට මේකෙන් තමයි ආස්වාසයක් අපිට තියෙන බව අපි දන්නේ. අන්න ඒකට විතරක් අවධානය යොමු කරලා වෙච්ච රූප ගැනවත්, වෙන්න තියෙන රූප ගැනවත්, අනුන් විඳින රූප ගැනවත්, විඳින්න වේවා හිතන රූපවත් නෙවෙයි බලන්න තියෙන්නේ. අස්පනා අපිට මතුවෙන රූප ටිකමයි. ඒ නිසා ආස්වාද ප්‍රසවාස භාවනා නැත්නම් ආනපනසති භාවනා කරනකොට භාවනා කරන මොනවද බලන්න ඕනේ කියන ප්‍රශ්නේ සක්මන් කරනකොට මොකක් කොහොමද සක්මන් කරන්න ඕනේ පිඹි හැකිලි මොනවද බලන්න ඕනේ කියන එක තමයි අන්තිම අමාරුව විස්තර දෙන්න කරලා දෙන්න බැරි ප්‍රශ්නේ. ඒ මොකද මගේ ජීවිතේ මම දැකලා තියෙනවා අවුරුදු 20 එක දිගට ආස්වාස් ප්‍රසවාස නැත්නම් ආනපනසති භාවනා කරලා තියෙනවා තාම දන්නේ නැහැ මේ හුස්ම වැටෙනකොට බැලිය යුත්තේ මොකද්ද කියලා. නැත්නම් මානසිකාරයේ යෙදී යුත්තේ මොකද්ද කියලා. භාවනා කරන්නේ මොකක් බලන්නද කියන එක දන්නේ නැහැ. ආශ්වාස ප්‍රශ්වාස භාවනා කරන්නේ මොනවද භාවනා කළා මොනවද අත්දකින්නේ කිව්වොත් අහපු ශබ්ද ගැන කතා කරනවා වේදනා ගැන කතා කරනවා හිතිර ගැන කතා කරනවා අනුන් කරපුවා කතා කරනවා වෙන්න තියෙනවා ගැන කතා කවදාකවත් අවුරුදු 20ක් භාවනා කරත් ආශ්වාසය කියලා කියන්නේ මොකද්ද කියලා අහුවොත් දන්නේ නැහැ. ආශ්වාසයෙන් ප්‍රශ්වාසයෙන් වෙන් වෙන්නේ කොහොමද කියලා අහුවොත් හීන කිව්වත් හිතලවත් නෑ තාම. හැබැයි භාවනා කරලා තියෙන අවුරුදු 20ක් විතර තමයි. 16ක් භාවනා කරගෙන 12ක් භාවනා කරගෙන භාවනා මධ්‍යස්ථාන මෙච්චරට ගිහිල්ලා තිනවා ගුරුරු මෙච්චරත් එක්ක ඉඳලා තිනවා අර ක්‍රමේ මේ ක්‍රමේ හේරම කරලා තියෙනවා. මේ හුස්ම ගන්නකොට තියෙන ඉද්දෙන ගතිය, පෙළන ගතිය, ගැටෙන ගතිය, තවන ගතිය, එහෙම නැත්නම් ආබාධ කරන ගතිය කොහොමද කියලා දන්නේ. ඉතින් ඒක නිසා කොච්චර කෙරුවත් ගඟට ඉනි කැපුවා වාගේ මේ රූපේ තියෙන රූපණ ගතිය කෙරෙහි හිත යොමු කරලා භාවනා කරන්න ගන්න. මේ ආස්වාද ප්‍රසවාස කරනකොට නැත්නම් ආනාපාන සතිය කියලා මම මේකට යොදන්න වෙන්නේ ආස්වාද කවුත් කරනවානේ. ආස්වාද ආනාපාන සතිය කරනකොට හුස්ම ගන්නකොට කොහොමද ඉද්දෙන්නේ? කොහොමද කිපෙන්නේ? කොහොමද ගැටෙන්නේ? කොහොමද පිරිමැදෙන්නේ? කොහොමද මේ සීතල වීනස්කාරයට සීතල උෂ්ණ වදිනකොට ආබාධ කරන්නේ කොහොමද ඒක දුක පිණිස පිහිටන්නේ කියලා එක බලන්නේ නැත්නම් කොච්චර භවනා කරත් ගලටින් කැපුවා වගේ කියන වචන තමයි නැවත පාවිච්චි කරන්නේ. නමුත් එක දවසක් එක වරුවක් නැත්නම් එක විනාඩියකට භවනා කරලා මේ හුස්ම ඇතුල් වෙනකොට මට මෙහෙමයි පීරෙන පිටි පිරිමැති නැති වැටෙන්නේ කියලා දැනගන්නවා නම් අර අවුරුදු 20 භවනාට වැඩිය මේ එක විනාඩිය වටිනවා. ඒකට මේ බණ කියන්නේ ධර්ම සාකච්ඡා කරන්නේ භවනා කලාට ඒකේ රූපය රූපණ ගතිය කුප්පණ ගතිය දැක ගැනීම එක දවසක් බණාලා කවදාකවත් වෙන්නේ නැහැ කොච්චර භවනා කරා සමානවට තේරෙන්නේ නැහැ විශේෂයෙන්ම ඒක විපස්සනා භාවනා කරනකොට ඒ වගකීම සෑහෙන කොටසක් එන්නේ ගුරුවරයාට කියලා දෙන කෙනා මතක තියාගන්න ඕනේ මේ වැඩේ කරන්නේ මෙන්න මේක දැනගණ්ඩයි රූපේ කරන්නේ ඒක කුප්පල උලුප්පල පෙන්වන එකයි අපිට තියෙන එක බලන එකයි රූපයක් ආවනම් අපි දැනගන්නේ රූපේ රූපණ ගතිය රූපේ තියෙන කුපිත කරන ගතිය පෙළන ගතිය ගැටෙන ගතිය අන්නේ ගැටීමයි බලන්න එතකොට අපි දන්නවා අපි මේ හිතලුවක් බලනවා නෙවෙයි මනාපයක් කරනවා නෙවෙයි ඇති හැටිය දකින්නයි කියලා. ඒ නිසා ඒ රූපේ යත්තා වූ ඒ හතර මහා භූතයන් සහ භූතයන්ගේ උපාදා ලක්ෂණය දැකීම මේ කජ්ජනීය සූත්‍රයෙන් අපි සාධක වශයෙන් ගත්තොත් පේන තියෙන්නේ රුප්පණ ගතිය වශයෙන්. ඒක අටුවා විස්තර කරන කුප්පති, ඝටති, ආබාධති, දෝමනස්සාය සංවත්තති ආදී වශයෙන් ගැටෙන, හැපෙන, පිරිමදින, පෙළන, තවන ගතිය. දුක් දුක් පිණිස පිටන හැටි. ඉතින් මේක දැක්කම අපිට කියන්නේ අන්න රූප දැක්කා. කියන්නේ දැකගෙන ඇත්තකින් දකින්නව නෙවෙයි හුස්ම දිහා බලන එකේ ප්‍රෝජනේ තියෙනවා. ඉතින් උගාකල් භාවනා කරපු දවසක මේක තේරුම් ගත්ත දවසේ ඒ පුද්ගලයාට තේරෙයි ඉස්සරත් මේක පෙනුණා කවදාකවත් මේක නිවන් මාර්ගය කියලා දන්නේ මේකයි මේ රූපයේ පරමාර්ථ ස්වභාවය කියලා දන්නේ අපි දන්නේ මේකට නමක් දෙන මේක හුස්ම ඇතුල් වෙනවා මේක හුස්ම පිට වෙනවා එහෙම නැත්නම් මේ හෙම්බිරිස්සාව මේ මේ මේ පීන සමාරුව ආදි වශයෙන් නාසයේ දැන්න සෑම දෙයකටම නම් වණන්ති කියලා දැඟලුවට වැටහෙන ඒ ඉද්දෙන ගතිය දන්නේ නැත්නම් අපිට නිවන් මාර්ග හොයන්න අමාරුයි දෙක එහෙම තියෙද්දි ඒ පෙළන ඒ තවන ඒ ඝටන රූපෙම අල්ලගෙන ඉන්නේ කවුද ඒ රූප වල තියෙනවද අපිට හොයාගෙන වෙලාවද කියලා කියන්නේ අපිමයි මේ මගේ දේ මේ මගේ ඉඩම මේ මගේ පරිසරය කියාගෙන ඒකෙම läගගෙන ඒ හුස්මම ගනිද්දි මැරිලා ගියා වස්තු අතරින් ඒසහ සමහරුන්ට කියනවා මේ මේ ලෙඩේ හැටියට මේ පරිසරයේ ඉඳපා මාරුව කරන පෙරපැත්තකට යනවා එතකොට ඒ ලෙඩේ එන්නේ නැහැ නමුත් මේ මනුස්සයාගේ ඉඩම තියෙන්නේ අර ලෙඩ වෙන පරිසරේ නම් ඊට විකුණන්නත් බැන්න දෙන්නත් බැන්න මොනව කරන්නද? මාසයකට සැරයක්වත් ඇවිල්ලා අර ලෙඩේ විඳලා යනවා විතරයි. මේ විදිහට තමයි අපි රූප ඊළඟන ඊළඟන කන කෑමක් මේකේ තියෙන්නේ. ඒ රූපණ කුප්පණ ගතිය රූපේ හැටි නමුත් අපි එතෙන්ට ඇදිලා යන්නේ මේ රූපයන් කෙරෙහි ඇති තෘෂ්ණාව නිසා. ඉතින් ඒක තමයි ආධුනිකයා දකින්නේ ආස්වාදයක් විදිහට. මගේ ඉදම මේ මගේ හුලං ඒ අර මේ කියලා මේ නුවර හුලක් වැදිලා වගේ දතකට පිය වෙලාවක්ද කියලා කියන්නේ අවුරුදු අවුරුදු දේශම මොකද්ද මේ පෙරහැර බලන්න ගියාම මේ නුවර හුලක් වැදිච්චාම 아무තු සැපක් කියනවා සයිපුනානට කිව්වලු මේ නෝන මහත්තයාට ඇඳුම තියෙන එක නිසා නුවරේ ලිපහද බණ්ඩාරවේ කියන්නේ කියලා මිනිහට මතක් වුණාලු ගිය පාර බණ්ඩාරවේ ගිලාදී ගහපු උලන් ටයර් එකේ තියෙන කියලා ගෙනල්ලා උලන් ටයර් එකක් ටයර් එකේ උලන් ටිකක් කළොත් නෝනට බණ්ඩාරවල හුලක් කියනවා එතකොට සනීප වෙයි කියලා ඕන විදිහට අපි බුද්ධම විදිහට මේ අපේ දේ හැටියට මේව හරසකස් කරන්න ගිහිල්ලා කර්මාන් රූප දුක් විඳින හැටි. ඉල්ලගෙන අන හැටි. කවදාවත් අම්මා අප්පා කිව්වත් අතාරින්න නැති හැටි. කාගවත් දෙයක් නෙවෙයි. අපේම තණ්හාව. ඒක ආස්වාදයක් විදිහට තමයි අපි දකින්නේ. මේ ආස්වාදය භාවනා කරන කෙනාට තුන් හතර පැත්තකින් දැක ගන්න පුළුවන් වෙනවා. මම හිතුවා අද ඒක ටිකක් විස්තර හිතුව කතා කරලා හොඳයි කියලා. ඒ මොකද්ද මේ එක එක අපි මේ කතා කරන හුස්ම කියන එක ආස්වාද ප්‍රසවාසනේ ඒක මේ පළල්කල් බැලුවොත් රූප බලන්න තියෙන ආසාව ගඳ බලන්න තියෙන ආසාව රස බලන්න තියෙන ආසාව ශබ්ද අහන්න තියෙන ආසාව පහස විඳින තියෙන ආසාව කියලා මේක පළල් වෙනවා අපි භාවනාවේදී මේ ලේසි එකකින් අල්ලන්න හදන කොටයි මම අර ආස්වාද ප්‍රසවාසයට සීමා කරේ කෙසේ නමුත් මේ ඇහැ කන නාසය දිව කය පිනවීම සඳහා අපි මේ කරන වැඩ නිසා අපි ඇබ්බැහියකට වැටුනොත් ඒ ඇබ්බැහිය ඒ මනුස්සයා කොච්චරක් විනාශ කරනවද කියන එක මම හිතන්නේ අද කාලේ හොඳටම ප්‍රසිද්ධයි. සුරා අන්තුවන්, ස්ත්‍රී දුහෘතයන්, ඒ වගේම සූදු අන්තුවන්, පිච්චර් පිස්සෝ කොච්චර වියදම් කරත්, කොච්චර ලෙඩ දුන්නත්, කොච්චර දුක් දුන්නත් ඒ රූපෙට, ඒ ශබ්දෙට, ඒ ගඳට, ඒ රසට, ඒ පහසට ඇලි ගලි වාසය කරන ගතිය මනුස්ස හිතකට තරන්න වෙන තරම්. බොන මනුස්සයා හොඳටම දන්නවා එයින් මේ අක්මා විතරක් නෙවෙයි මොලේ විතරක් නෙවෙයි සෑම තැනම විනාශ කරනවා. ඔගේ ගෙදර ආර්ථිකය දුර්වල කරනවා. ඒකට මේ මනුස්සයාට ඒකෙන් අයින් වෙන්න පුළුවන් කමක් නැහැ. සූදු කෙලිය මනුස්සයා දන්නවා අනිවාර්යයෙන්ම අනවශ්‍ය චෝදනාවලට පවා ලක් වෙනවා. ගෙදර අඩදබර පහළ වෙනවා අතේ තියෙන තුට්ටු දෙකක් නැති වෙන කෙනා මොකදාකත් ඒ මනසට එකම කරන්නේ නැහැ. කුඩු ගහන මනුස්සයා හොඳටම දන්නවා දවසින් දවස දවසින් දවස වැඩි වැඩියෙන් මේක සැරවැඩිය ගන්න ඕනේ ගන්න ගන්න මොලේ සෛල සුව කරන්න බැරි විදියට මැරෙනවා. නමුත් මේ මනුස්සයාට ඕනකම තුනත් එකකින් මගහරින්න බෑ. ඒ මොකද ආස්වාදේ නිසා. අපි ඒකට ඇබ්බැහි කියන ටිකක් දුරදිග ගියා. මේ ආස්වාදේ පෙන්නනවා නැත්නම් හුවා දක්වනවා මේ පැණි ඇලියට වැඩිච්ච ඇඹලයාගේ කතාවයි. බැරි වෙලාවට මේ පැන් ටිකක් හෝ පැණි ටිකක් අපුයි ඇරලා තිබ්බොත් වැරදිලාවත් ඒ පණිවිඩේ ගිහිල්ලා ඈතින් ඇඹලේකට කියන්න ඕනේ ඇඹලෙන්ට අලුත්ම නව තාක්ෂණ සංනිවේදන තාක්ෂණ වලින් වැටේ. ඊට පස්සේ රොද බැඳගෙන එන්නේ විශාල ජයග්‍රහණයක් විදියට. ඇත්ත තමයි. මිනිස්සෙක් ඇති කරපු එකතු කරපු මේ පැණි ටිකක් පැණි ටිකක් මේ මේ ඇඹලෙන්ට ඇඹල කට්ටායකට නැති. ඉතින් ඇවිල්ලා බොණ්ඩ පටන් අරගත්තට පස්සේ ඉතින් ඌට පේන්නේ ඒක මේ අමෘතය වගේ. නමුත් බොනකොට කඳ උඩට තියන ඔළුව පල්ලයට තියන බොනකොට තමන්ගෙම කඳ බර වෙලා ටිකෙන් ටික ටිකෙන් ටික හොම්බ අර මී පැණි වල ගිලෙනකොටත් උඩ තාම තේරුම් ගන්න බෑ මේ මීපැණි බීලා බීලා බර වැඩි වෙලා කඳ බර වෙලා මේ මම මේ මීපැණිය ගිලෙන්නේ කියලා. ඌ ඒතියෙතිත් වනකොට ඉස්සර කකුල් දෙකක් වැටෙනවා. තව ටිකක් කරනකොට මැද තියෙන කකුල් දෙක තන අන්තිමට අවසාන කකුල් දෙක වැටලා ඉස්සලා ගියාට පස්සේ බලනකොට මුළු මී මේ හැලිය පුරාම පැණි හැලිය පුරාම මේ වගේ වැටිච්ච කෝටි ගණන් හැඹලියෝ පේන්න පුළුවන්. ඒ වෙලාවට සත්පුරුෂයෙකුටවත් බෑ. මේ ඇඹලේ කොට දාන්න කොට දාන්න දඟනොට 1000ක් වැටෙනවා. ඒක මේ මීපැණිය තමයි. මේ රස තමයි. නමුත් ඒක පාශයක් වටපත් වෙලා මැරෙන මැරිල්ලම තමයි සර්වචන් වහන්සේ පෙන්වන්නේ. මේ කාමයේ පිළිබඳ තියාසාව තනපත් ටිකක් අරගෙන ගිනි තියාගෙන ඉස්සරහට දුවන මිනිස්සේ ඒ ගින්න නැතුව යන්න බෑ රෑ අන්ධකාරය නිසා. නමුත් ඒ තනපත් කිරීමම Tamange අත පිච්චෙනවා. බිම දාන්නත් බෑ බිම දැමුවොත් අන්ධකාරේ අත පිච්ච පිච්ච දුවන්නා වගේ තමයි කියලා තියෙනවා මේ ලෝකයේ විදින කාමසක්. මස්පිඩුවක් දැහැගත්ත උකුස්සේ අහසට පැන නගිනවා ඒ මස්පිඩුවේ ස්වාධීන අයිතිය ලබන්න. ඒත් එක්කම අනෙක් පියාකුසන්ට පෙනිලා වට කරලා අර මස්පිඩේක බිම දාන්න ඕන නැත්නම් පියාකුස මැරෙන්න ඕනේ එතකන් කොටනවා. ඒ වගේ තමයි මස් කැටියක් අහසට ගත් පියාපුස්සෙක් වගේ තමයි කාම ආසාවල් ලගත්ත මනුස්සයා. ඒ නැත්නම් ගිනි අඟුරක් දනවා කියලා අකින් අතට මාරු කරනවා වගේ ඒ යති මේ අතර මේ යතින් ඒ අතට මාරු කර කර ඉන්නවා. ඒ වගේ තමයි කාමයේ පිටපත් තියෙන ආසාව. ලුණු වතුර බොන්නා වගේ කියලා තියෙනවා. ලුණු වතුර කොච්චර බිවත් බොන්න බොන්න පිපාස වෙනවා. කුෂ් රෝගේ කහන්නා වගේ කියලා තියෙනවා. කහන්ට කහන්ට කසානා ප්‍රීතිය ඇති වෙන නමුත් තෝජස් කල්ලත් ලෙඩේ වැඩි මේ වගේ තමයි ප්‍රථම ආශාව ආදී ආස්වාදය කාමයේ පිළිබඳ. මේක දැනගෙන අපි හිතමු කෙනෙක් භාවනා කරන්න ගිහිල්ලා ආස්වාද ප්‍රසආසත් හොඳට වෙන් කළා දැනගෙන මම ඉක්මනට යන්න ඕනේ සයික්මන්ට ඉක්මනට කියන්නේ. දැනගෙන මේ ආස්වාද ප්‍රසවාස එහෙම සංසිද්ධවන්න ගියයි කියලා. නැත්නම් සංසිඳන පැත්තට ගිහිල්ලා මේකයි හරි මාර්ගය කියලා ඉදිරියට යනවයි කියලා හිතමු. උස්ම සංසිඳනකොට බය වෙන්නේ නැහැ. වෙන්නේ උගාක් වෙලාට ඒකට බය වෙනවා, කම්පා වෙනවා, චකිත පහල කරනවා, වැරදුණයි කියලා හිතනවා, නිදිමතට වැටෙනවා, සැලෙනවා ඒකයි වෙන්නේ. අපි හිත හොඳට ගුරුවරයෙක්ගේ උපදෙස් ලබාගෙන එහෙම ඇති නොවි ඇති වෙච්ච එක කොහොමද අධිෂ්ඨාන ශක්තියෙන් අන්තිම සියුම් තත්ත්වයටපත් කරවයි කියලා. එතකොටත් ඇති වෙනවා අර කියන විදිහේ ආමිෂ සැපයක් නෙවෙයි, නිර්ආමිෂ සැපයක්. රූප ධර්ම හොඳටම ගෙවිලා නැත්තම් සියුම් කරගෙන එක පැත්තකින් කියන්න පුළුවන් පට වියාපෝ තේජෝ වායෝ ගෙවන් කරන අවකාශ ධාතුවට හිත වැදුනා කියලා කියන්නේ මේ. නැත්තම් හුස්ම හොඳටම ගෙවිලා ගෙවිලා සංසිඳිලා සතිය තියෙනවා සමාධිය තියෙනවා ඉන්න පුළුවන් තැන. එතෙන්ට එනකන් නම් අමාරුයි. එතෙන්ට එනකන් ගොඩක් කමට අනුසුද්ධ කරන්න වෙයි. මොකද මම මේ වෙලාවේ මේ ආදීනව ආස්වාද පෙන්වීම සඳහා ඒ පුද්ගලයා කොහොම හරි කොච්චර හුස්ම නොදැනී ගියත් මම මැරෙලා නැහැ කියලා දැනගෙන සංසුන් තැනකට ගියයි කියලා. මෙන්න මේ සංසුන් තැනකට යෑමේදී වෙන්නේ ප්‍රථම වතාවට අපේ සංසාරේ කාය මේ සංස්කාර සංසිඳිලා කාය පිළිබඳව නැත්තම් ආපෝ තේජෝ වායෝ ධාතු අතර සංසිඳිලා හිත සූක්ෂම තත්ත්වයටපත් වෙනවා. මෙන්න මෙතෙන්ටපත් වෙන්න ඉස්සල්ලා අර කියපු විදිහට බය, චකිතය, සැක, ඒකාකාරී ගතිය, නිතිමත নানা ප්‍රකාර හොල්මන් ඇති වෙනවා. යම් හේතුවකින් කය සහ ජීවිතය පිළිබඳ ආශා කරන කෙනෙක් මෙතනින් එහාට යන්නේ නැහැ. එයාට පේන්නේ මේ හුස්ම අරගෙන හුස්ම සංසිඳනකොට මැරෙයි කියලා. කොර වෙයි අංශභාග වෙයි කියලා බය වෙලා නැතර වෙනවා. අපි හිතමු යම් කිසි කෙනෙක් කාය ජීවිත නිර්වේක්ෂ බුදුන් අදහගෙන සද්ධාවෙන් සීලක පිට ගියයි කියලා. ගියාට පස්සේ උනත් ඒ පුද්ගලයාට දකින් හම් වෙන දර්ශනවලදී කාමාශාව නොඋනට ආමිෂ සැපයක් නොඋනත් නිර්ආමිෂ සැප රාශියක් පෙන්නලා එව්වටමත් වීමෙන් භාවනාව අවුල් කරගන්න. නැත්නම් භාවනාව නොපිට පෙරලගෙන රහත්ුණයි කියලා හිතන සෝවාන්ුණයි කියලා හිතන විශාල පිරිසක් දැන් අවුරුදු 20කට 30කට වැඩිය අද ලංකාවේ ඉන්නවා. අද භවනා ලෝකේ ඒක නිසා ආදි ආස්වාද කියලා කියන්නේ හුදු ආමිෂ සැපේ ආස්වාද නෙවෙයි ආමිෂය ගෙවලා හුස්ම ගෙවම් කරලා ශාන්ත වුණාට පස්සේ ඇති වෙන මේ නිර්ආමිෂ සුඛයේ අර වාගේම ආස්වාදයක් තියෙනවා ඒ ආස්වාදයේ පළවෙනි වතාවට පේන්නේ මේ රූප ධර්මයන්ගේ තියෙන මේ කුපිත කරන, ගැටෙන, ආබාධ කරන දුක්ගෙන ගතිය නැතුව භාවනාලු භාවනාව නිකන් මේ සුවසේ ඉදිරියට යන්න පුළුවන් තැනකටපත් කරනවා. මෙහෙමපත් වුණාට පස්සේ කවදාකවත් එහෙම දෙයක් අත්විඳින්න නැති යෝගාවචරයා ඒක ඕනෑමට වැඩි අධිතක්ෂීරවටපත් කරගත්තොත් මට දැන් මොනවත්ක්ම දැනෙන්නේ නැහැ බොහොම හුස්ම දැනෙන්නේ නැහැ උනට මම දන්නවා හරි පාරේ ඉන්නේ කියලා ඒ සමට යන්න ඕනේ තවත් කැමරටයි කියලා ඒ සියුම් භාවයට සූක්ෂම අති සූක්ෂම භාවයටපත් වෙනකොට ඒකේ ගැලී ගත්තොත් ඇලී ගත්තොත් මේ මම උපයාගත්ත දෙයක් මේක මගේ මේක මගේ ආත්මය කියාගත්තොත් ඒ පුදුරට ඕන තරම් අවස්ථාවල් තියෙනවා මේක සෝවාන් මාර්ගඵලය කියලා හිතන්න නැත්නම් අරියත් මාර්ගඵලය කියලා හිතන්න හිතුවට පස්සේ මනුස්සයා ඒ ඒ තකතිරු කල්පනාව නිසාම හරියට සූදුවන්තුෙක් සූදුවට අහු වෙනවා වාගේ ස්ත්‍රී තූර්තෙක් ස්ත්‍රීන්ට අහු වෙනවා වාගේ අර භාවනාදී හම්බෙන මේ විවේකය වර්ධවල වටහා ගැනීම. මේක නිර්ආමස සුඛයක්. ඒක වර්ධවල වටහා ගැනීම භාවනාව කඩාරන. ඒ වගේම තමයි එතෙන් ගියාට පස්සේ අර වගේ රූප ධර්මවල තියෙන කුපිත ගැටෙන රුප්පන ගති නැතුව ඒ තියෙන தත්ත්වේ ඉන්නකොට සමහර විටක හිත හොඳ ඇස්සති කෙනෙක් අන්ධකාරයක ඉන්නවා වගේ කියලා පොත්වල ලියලා තියෙනවා. තමන්න තේරෙන්න පටන් ගන්නවා බල පේන ගතිය නම් හොඳට තියෙනවා බලන්න දෙයක් නැහැ. හති කොන බැලුව බැලමට මොනවක්වත් පේන්නේ නැහැ කියලා ඒ පුද්ගලයාට විශාල විවේකයක් එන්න පටන් ගන්නවා. විවේකී වශයෙන් නම් අඳුරගන්නේ ඉස්ලාම්තු ගන්නේ තනි වුණා, පාළි වුණා, බය වුණා, කොන් වුණා, රහෙන් තල්ලු කෙරුවා වගේ. නමුත් මේක හරි පැත්තට තේරුම් ගත්තට පස්සේ අර තේරෙන පටන් අර ගන්නවා මම යම් ප්‍රමාණයක විමුක්තියක් ලැබලා තියෙන බැලූ තක්මාන මොනවත් නැහැ කියලා. මේකත් පටලවා ගන්න ඉඩ තියෙනවා කියලා. සමහර වෙලාවල් වලට අන්නේ වගේ අවකාශය තුල බුදු පිළිම පේනවා. තුන්වැලි සෑය පේනවා. අර හිතේ තිබුණු සත්‍යීය වස්තු පේන්න පටන් ගන්නවා. එතකොට මේ පුද්ගලයා භාවනා කරන කෙනෙක් බව මතක නැහැ ආනාපාන කරන බව නැහැ බුද්ධ වන්දනාවට පටන් ගන්නවා. රොන්නෙලිසහාට ගාත කියන්න පටන් අරගන්නවා. ඕනේ එතනත් ඒ වාගෙම වැටිලක් වැඩ. මේ පේන්නේ මනසින් ඇති කරන විකාරයක් බව දන්නේ නැතුව නියම බුදුන් දැක්කට වැඩිය සතුට වෙන්න උත්සාහ කරනවා. ඒසකොටත් අර වාගෙම වැටිලක් වටන හැබැයි අර පේන රූපත් බොහොම සජීවීව පේනවා මොකද මනසෙන් කරන ප්‍රක්ෂේපණයක් නිසා. තව සමහර වෙලාවල් වල සක්වල දසදහසක් සක්වල අපාය මෙහිමයි දිවි ලෝකෙ මෙහිමයි කියලා සම්පූර්ණ නිකන් මේ චරණ චිත්‍රයක් වාගේ ඇත්ත පෙන්නලා ඇත්තකට පෙන්නනවා වගේ පේන්න පටන් ගන්න බොහොම චිත්තක්ෂණයකට පේන්නේ පෙන්නට මොකද ඒකේ අල්ලපදා ගන්න. එහෙම නැත්නම් තමන්ගේ හිතවන්තයෝ නෑදෑයෝ සහෝදරයෝ සහෝදරිය බොහොම සජීවීව පැමරිච්චත් ඇත්තෝ පවා පේන්න පටන් ගන්නවා. හරි හිත විස්්‍රාම වෙනකොට වෙන දේවල් මේ. ඒ සෑම දෙයක්ම අරගෙන ඉතින් කියනවා මේ නෑදෑය හොඳ තැනක පිටලා තියෙන යාට පහනක් පත්තු කරන්න ඕන මේ නෑදෑය නරක තැනක පිටලා තියෙන යාට දානයක් දෙන්න ඕන කියලා අතනින් යහට ඉතින් තරංග ගන්න පටන් ගන්නවා. ඉතින් කල්පනා කරන්න පටන් ගන්න මේ භාවනාවකදී රූප ධර්මයන්ගෙන් ගෙවී යාමෙන් ඇතිවෙච්ච විස්රාමයක් ඇතිවෙච්ච මනෝ විකාරයක් බව දන්නේ නැතුව ඉතින් ඒකේ තියෙන තකතිරුකම ඇත්ත වශයෙන්ම භාවනා කරන යෝගාවචරයාගේ නොදැනුවත්කමනේ මේකට උල්පන් දෙන්න ගුරුවරයා තමයි වැඩි කරන්නේ. ගුරුවරු කෙනා හැම බුදු කෙනෙක් දකපම කමටහන් ඉල්ලගන්නේ. එහෙම නැත්නම් හිතනවා මේ පේන දේ බොහොම පිනට හම්බුනේ ඕකම නැවත නැවත බලන්නේ කියලා. මේ සෑම දෙයකින්ම වෙන්නේ අර ස්ත්‍රී දූර්ත්‍යෙක් ස්ත්‍රියක් දැක්කා වාගේ. බොණ්ඩ කැමති මිනිහෙක් බීම දැක්කා වාගේ මොනම විදියකින්වත් එකෙන් ගලවන්න බැරි ආකර්ෂණයක් ඇති වෙනවා. සමහර වෙලාවල් වලට Tamange ඇඟ ඇතුලේ තියෙන ඉඳුරන්. මොළ ධාතුව මෙහෙමයි, යක්මහා මෙහෙමයි, අර්ථ වස්තුව මෙහෙමයි කියලා හොඳට පේන්න පටන් ගන්නවා. සමහර වෙලාවලට ඒ ඔක්කොම ඇතුළත තියෙන ධාතු කොටස් පිටත තියෙන ධාතු කලවම් වෙලා සම්පූර්ණ පැතිරිච්ච විශ්වය පුරාම TV screen එකේ ප්‍රෝග්‍රෑම් එකක් නැතිලා ඩොට්ස් වැටෙන වෙලාව වගේ තිත්තටන වෙලාවට එනවා බැලූතයක් මාන මැණික් ගුලාවකට එලියක් වටනවා වගේ කිලෝරක් නැතුව ඒ තිත් වැටෙන ස්වරූප එහෙම නැත්නම් පුංචි අංශු ආලෝකාංශු කණාමැටි යන්තුවන්නා වගේ කිල්ලෝ රත්නතෝ පේන්න පටන්. මේ සෑම දෙයක්ම යෝගාවචරයා ඇස්සති පුද්ගලයෙක් වර්ණ රූපයට ක්‍රිය කරන්නාසේ ගන්ධ රූපයට රස රූපයට කියන්නේ ආමිෂ රූප වලට ප්‍රිය කරනා වගේ භාවනා කරන යෝගාවචරයා මේ භාවනාවේදී හම්බෙන්නේ සූක්ෂම දේවල් ඇත්තයි කියලා හිතන මමයි කියලා හිතන මගේ කියලා හිතන කතා කරන පටන් අරගත්තොත් ඒ පුද්ගලයා වෙන්නේ මොකද්ද? බල්ල වලිගයල්ලන්ට කරකෙනවා වගේ එක තැන කරකවෙන්න පටන් ගන්නවා. කවදාකවත් ඊට පස්සේ ආනාපානේ එයින් එහාට සියුම් කරගන්න බැරි වෙනවා. අතෙන් යනකොට හැමදාම ওই කෝලම් ටික පෙන්වන්න පටන් ගන්නවා. ওই 18 සම්නිය පෙන්වන්න පටන් ගන්නවා. පෙන්නන පෙන්නන එක කර. ඉතින් මේ නිසා මුලින්ම යෝගාවචරයේ යම් දවසක කායනුපස්සනා නිසිසේ කරලා ආස්වාද ප්‍රසආසී හෝ පිම්බීම හැකිලිම හෝ සක්මන හෝ හොඳට සූක්ෂම වෙනකම් කරලා ඒ සූක්ෂම වෙනකොට තියෙන බය චකිත ගතිත් ගෙවම් කරලා ඒවා ගෙවම් කරලා පස්සේ හම්බෙන මේ ආස්වාද කොටසත් ගෙවම් කරාට පස්සේ මේ මනුස්සයා සුදුසුකම් ලබනවා ඊගාට තියෙන වේදනාන පස්සනාවේ තියෙන මේ කෝලං හරහා මේ ටික දන්නේ නැතුව වේදනාන පස්සෙන් පටන් ගන්නවා කියලා කියනවනම් චිත්තානුපසනාවෙන් පටන් ගන්නවා කියලා කියනවනම් ධර්මානුපසනාවෙන් පටන් ගන්නවා කියලා කියනවනම් ඒ කියන්නේ ගහදික ඉහළට යන්නේ නැතුව උඩින් වහන්න හදන කතාවක්. ඒක නිසා මේ රූප ධර්ම රූපයන් පිළිබඳව මේ භෞතික ලෝකේ කාම ලෝකේ නැත්නම් ආමිෂ ලෝකේ මනුස්සයන් ලොල් වෙලා ගිජු වෙලා දඟරන හැටි දන්නේ නැත්නම් තමයි මේව වහලවල තෙරෙන්නේ. නමුත් ඒක දැනගත්තයි කියලා ප්‍රශ්නේ මිසිදලා නැහැ. ඊට පස්සේ මේ රූප ධර්ම පිළිබඳව භාවනාවේ දක්ෂ වෙන්න වෙන්න ඒ නිර්ආමිෂ සැප වගේ ගෙනත් දානවා ඉස්සරහට. ඒක කෑවොත් අර වගේම අමාරුක වැඩේ. ඒකෙදිත් මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි මට කරන්න තියෙන්නේ මේ ගෙවෙමින් පවතිනා වූ සියුම් භාවයටපත් වෙමින් තියෙනා වූ හුස්ම දිගේම යන්න නම් මේ මතුවෙන චිත්ත රූප වලට මම කියා ගන්න එපා මගේ කියා ගන්න එපා මගේ ආත්මේ කියා ගන්න එපා ඊට පස්සේ තමයි මෙන්න මේ දක්ෂකම ඇති වෙච්ච කෙනාට තමයි ඔය කායපසනා කොටස ඉක්මවල ප්‍රීති සුඛාදී වේදනානුපස්සනා කොටසට පිවිසෙන්න පුළුවන් වෙන්නේ ජයග්‍රාහීව සෞඛ්‍ය සම්පන්න. එව නැතු යම්ම වෙලාවක මේ භාවනා හරියාගෙන එනකොට ඇති වෙන භීතිකා හෝ මේ ප්‍රියමනාප ගති කියන මේ දෙක අන්ත දෙක අත්හැරලා එහා පැත්තට යන්න දන්නේ නැත්නම් ඒ මනසට හම් වෙන හම් වෙන භාවනා ප්‍රගතිය වර්ධවල පටලවා ගන්න ඉඩ තියෙනවා. නිසා මේ අවස්ථාවේදී හුඟක් වෙලාවට කියනවා කල්යාණ මිත්‍ර ආශ්‍රය හෝ ගුරු ඇසුරක් තියෙනවා නම් ඒ විතරක්ම මදි. මේ Taman ඇත්ත වශයෙන්ම දකින්නේ හෝ ආලවට්ටම් කරන්න නැතුව උපමට්ටම් කරන්න නැතුව කෙලින්ම ගුරුවරට කියන්න පුළුවන් ගැතිය තියෙනවා. එතකොට ගුරුවරයාත් හොඳට මේක දන්න කෙනෙක් වෙන්න ඕනේ නැත්නම් මේ පයින් රෙලොන්ට ඉලිමන් බඳිනවා වගේ ඕක මේකයි මේකයි කියලා රූප පිළිබඳ ආසාව ඇති කරලා ඒ වගේ විස්තර කරලා දෙන එක තියෙනවා. ඔවා සේරම අතහරින්න ඕනේ භාවනාව අඩු ගානේ කායानुපස්සනාවත් ඉක්මවන්න. හැබැයි මේ විදිහට මම මේ කාටත් ඉඟි කෙන්නා වගේ රීදෙන්නා වගේ කතා කළාට මේක උගාවක් වැදගත් අවස්ථාවක්. බොහොම තීරණාත්මක අවස්ථාවක්. කීප වතාවක් කෙරුවටවත් ආයසරයක් අහුවෙන්න ඉඩ තියෙන අවස්ථාවක්. නිසා නිහතමානිකම අත්‍යවශ්‍යයි. හිතේ වංචනික ධර්ම කවදාකවත් පහළ වෙන්න දෙන්න එපා. මම දැන් මේ මේ ආධුනික මන්ත්‍රී නෙවෙයි ඉන්නේ මම ඉහළ මට්ටමක ඉන්නේ කියලා ඇඳානම් කෑවානම් අnder පාන්න ගියානම් පුරාජේරුකම් කියන්න ගියානම් කරකවල බිම ගන්න. සුලිසුලකට අහුණා වගේ බිම ගන්න. මම තාමත්ම සන්තෝෂනා මම ඒ භාවනා පටන් ගන්න කාලේ පැවිදි ඉතිසල අපි ආශ්‍රය කරපේ ගියත්තු නිතරම මේ කාරණා මතක් කරලා දෙනවා. භාවනා කරනවා කරලා හරියන්න පටන් ගත්තට පස්සේ නොකිරුවාට වැඩි අනතුරුදායකයි කියන්නේ. භාවනා හරියාගෙන එන්න පටන් ගත්තට පස්සේ සම්පූර්ණ නිකන් ලෝක විහාරයෙන් කියනවා මාර බලවේග වැඩි වෙනවා කියන්නේ. වෙන්දට වැඩි කරදර එන්න පටන්. කරදර නෙවෙයි. ඒ තියෙන හැම දෙයක්ම මල්ලේ දාගන්න එකයි මේ ප්‍රශ්නේ. හැම දෙයක්ම ආස්වාද වශයෙන් ගන්න. ආස්වාද වශයෙන් ගන්න ගියොත් ඇති වෙන්න දෙනවා. ඒකට අපි කෙලස් කියලා කියනවා මාන බලවේග කියලා කියනවා. මේවා එනවාමයි උදාහරණයක් වශයෙන් කියනවා හොඳ මන්ත්‍රයක් නම් ඇතුළුව කපුව පරල වෙන්න ඕනේ. ඉතින් මන්ත්‍රේ මතුලා කපුව පරලුනේ නැත්තම් මන්ත්‍රේ දෝෂයක්. ඉතින් කප් මන්ත්‍රේ මතුලා කපුව පරලුණා කියලා බයලා දුවන්න ගත්තොත් මොකද වෙන්නේ? එහෙම නැයි කී මන්ත්‍රේ වැඩ ගන්න හම්බෙන්නේ නැහැ. බුද්ධ මන්ත්‍රේ ඔක්කොම වැඩි බලවත්. හරියට භාවනා කරොත් මං ගියේ කිව්වා වගේ උදේ හරියට දැනගෙන හැන්ද වෙනකොට භාවනා කළොත් මේ ආනාපානෙ මේ චින තත්ත්වන වලට යනවා කියන එක මහා ලොකු දෙයක් නේ. ප්‍රශ්නේ තියෙන්නේ ඒ එන අත්දැකීම් හසුරුව ගන්න පුළුවන් වේද කියන එක. ආනාපානෙ තුනී වේගන යනකොට නැත්තම් රූපයාගේ හටගන්ම දකින්න පටන් ගන්නකොට ගෙවි යෑම දකින්නකොට ඒ කීයේදී අභීත විසරට යන්න පුළුවන් තරම් කොන්දක් තියෙන්නේ. නිදිමත ගති මගාරවගෙන සක සංකා දුරු කරගෙන ඒකාකාරී ගති මකාගෙන කපාගෙන යන්න පුළුවන්. දෙක. එහෙම ගියාට පස්සේ පහළ වෙන මේ ගැඹුරු දර්ශනය පට ව්‍යාපෝ තේජෝ වලින් වෙන් වෙලා අවකාශ ධාතුවට හිත ගියාට පස්සේ මේ ඉඳුරන්ගෙන් ලැබෙන රූප ශබ්ද ගන්ධ රස නැතුව හොඳට භාවනාව හැල්ම යන වෙලාවට එනකොට ඒ හිතේ තිබුණ දේවල් මැවි පේන්න පටන් ගන්නවා. ඒ දේවල් ඇත්තයි කියලා හිතාගෙන හීනයක් ඇත්ත කරගත්තා වගේ යන්න ගත්තොත් ඒක තමයි දෙවෙනි ආස්වාදය කියලා කියන්නේ. වංචනික ධර්ම. මේවා උපක්ලේශ. ඒ උපක්ලේශ බුදුහාමුදුරු පෙන්ලා දීලා තියෙනවා අනිවාර්යයෙන් මේක වැදගත් වෙන්නේ භාවනා හරියන කෙනා. ඒ කෙනා හරියටම කියා ගන්න දන්නේ නැති වුණොත් නැත්නම් මේව වැදගත් නැහැ කියලා මගේ හරියොත් තනියම බුද්ධ විඳින ගත්තොත් රහසින් පිටිකතන කරගෙන පටන් ගන්නවා. පිටික නිසා යකාට බය නම් සෝන ගෙවල් හදන්නත් එපා. පරිල වෙන්න බය නම් මන්ත්‍රේ මතුරන්න එපා. මන්ත්‍රේ මැතුරුවොත් නම් පරල වෙනවා වෙනවා වෙනවා. උනාට පස්සේ ආයෙ දුවන්න එපා ඊට පස්සේ මේ මොකද උනේ කියලා. මොකද ඒක තමයි මේ પરමාර්ථ ධර්ම විඳගෙන විනිවිදගෙන මේ සම්මුති ධර්ම විනිවිදගෙන પરමාර්ථයට යනවායි කියලා කියන්නේ. ආන් මේ විදිහට ඒ කාම ආශාවල් එහෙම නැත්නම් ආමිෂ සැප ගෙවම් කරගෙන භාවනාවේ නිරාමිෂ සැප පහළ වෙන වෙලාවට එනකොට යෝගාවචරය තුළ තිබී මේ සූක්ෂම එකලාසේ එකලස් කිරීමේ ශක්තිය මේ ලෝකේ කිසිම විශේෂකින් උගන්වන්නේ නැහැ. ආචාර්ය උපාධියකට ගියත් කොච්චර ගමකට ගියත් මේ පැත්තට යන්නේ ඔක්කොම බාහිර අවස්ථි. ඒවා ලෝකායත විෂය. Taman ගැන තමන් හොයාගෙන යනකොට මේක බොහෝම ඍජු අත්දැකීමක්. රූප හා සම්බන්ධ අත්දැකීම, කාණ්‍ය අත්දැකීම එනකොට ලෑස්ති වෙලා යන කෙනෙකුට නම් ඒ ආස්වාද ආදීනව දැක ගන්න පුළුවන් වෙනවා. මේ විදිහට භාවනා හරියන්නේ නැති වෙනකොටත් ආදීනව වගේක් වෙනවා. ඇත්ත එක වහගත්ත ගමන් ඔන්න gedara මතක් වෙනවා. එහෙම නැත්නම් අසවල් දෙය කරන්න කියනවා කියලා මතක්. එතකොට ආදීනව තියෙනවා. ඒ ਸਰවචනanse ඉන්න කාලේ ඒ ශවත්නෝර කිට්ටුව හිටපු දක්ෂ වෙළඳ ව්‍යාපාරිකෙක් හිතලා තියෙනවා අනිකුත් ඒ වීදියේ ඉන්න වෙළඳ ව්‍යාපාරිකයන් සම්බන්ධ කරගෙන දානයක් දෙන්න ඕනේ. ඉතින් ඒගොල්ලෝ කියලා අපි උදව් කරන්න හැබැයි මහත්ය ඉස්සර වෙන්නේ කියලා. ඒ මිනිස්සු ගෙවල් වලට ගියාට පස්සේ ගෙවල් වල මිනිස්සු කළෝ අනේ කොහොම කොහම හරි අපි එකට සම්මාදම් වෙනවා අපිත් එනවයි කියලා විශාල අන්තිමට හිතා ගන්න බැරි තරම් සෙනඟක් ඇවිල්ලා තියෙනවා දානෙට. එදා භික්ෂුන්වහන්සේලා පින්න පාද වලින් ඉඳන්ට උදාහරණ ආර්දනා කරලා දානෙ බෙදපුවාම ඒක ලොකු ලොකු උත්සවයක් වඩපත් වෙලා තියෙන සාර්ථක දාන පින්කමක්. ඒසොලේ දාන සංවිධානය කරපු එකනට හිතනලු දැන් මේ මිනිස්සු දැන් ගෙදර ගියාට පස්සේ ආයෙත් හම්බ කරන්න වැඩේ. ආයෙත් කාම ලෝකයට යනවා දැන් මේ දීපු දාන චේතනාව හිටින්නේ නැහැ. ඒ නිසා මේ මිනිස්සු කැමැති කර ගන්න ඕනේ මුළු රැය පුරාම බණහන්නේ කියලා සංවිධායකයන් අන්න කිව්වලු දැන් ඔක්කොමලා ඉන්නේ බොහොමයි. ප්‍රීතියෙන් පිනා ගිහිලා පින ඉස්මතු වෙලා මොකද කියන්නේ අපි තුන් මාක් තුන් තුන් තාක් මුළුලේ බණහන්නේ කියලා. ඊට පස්සේ කළු හොඳයි සංවිධානය කරන්න. එතසේ මෙහා ගිහිල්ලා බුදුහාමුදුරන් සඳහන් කර තියෙන අවසරයි ස්වාමීන් අපිට අවසර ලැබෙන්න ඕනේ. අද රාත්‍රියේ බණවර තුනට සංඝවසල තුනමක් වැඩම කරලා බණ කියන්නේ. මේ බුදුජානනාංශයේ වත කන්න ස්වාමීන් වහන්සේ කතා කරලා තියෙනවා තුන් නමක් වඩාමනේ. හැන්දෑවරුවේ 6 ඉඳලා රෑ 10 වෙනකන් හිට ටිකේ මොනම විදියකින්වත් චේතනාරාමී ඉඳ නැතිව. බණ මඩුවෙත් ඉඳ නැහැ, ගස් යටත් ඉඳ නැහැ. පිළිලා. මිනිස්සුත් ඒක නිසා විශේෂ මිනිස්සුන්ටත් ඒක අරුමයක් නැහැ. සංඝයාටත් අරුමේ සංඝයාත් බලහිටලු පුදුමාකාර සෙනඟක් ආවලු බණා. 5ට විතර බණ අරගෙන රෑ 10 වෙනකොට කට්ටියට ටික ටික ටික ටික ඔන්න ළඟ ඉන්න අයට කුසුකුසු ගාලා කිව්වලු මට අසවල හම්බෙන්න තියෙනවා එයා එනවා කිව්වා නම් මම මාට දැන් නම් 10යි මං ඉක්මනට යනවා ඔයගොල්ලෝ නම් බණ අහලා ඉන්නේ කියලා. තව කෙනෙක් කිව්වලු මාව අර හම්බෙන්න යන්න තියෙනවා ඒ නිසා මට තියෙන කියලා මේ කාමයට ආසාවල් වලට ඇලිච්ච ගැලිච්ච තුනෙන් එකක් 10 වෙනකොට ළඟ ඉන්න අයට කුසුකුසු ගාලා නැගිටලා යන්න පටන් ගත්තා. යනකොට දැන් බණශාලාවේ ඉඳ ඇවිත්ුණාට පස්සේ ඇතුලේ පිටේ ඉන්න කට්ටියත් ඇවිල්ලා වාඩි වෙලා දැන් පාන් 10 ඉඳලා පාන්දර 2 වෙනකන් කියන බණේදී කේන්තිකාරයෝ ඉන්නවනේ මේ මොන වගුලක් දැන් ඊයේ රෑ ඉඳලා දාන ඉව දැන් එහෙම අදලා දැන් බණහලා හෙටත් අපිට රස්සාවක් කරගන්න ඕනේ මේ විදිහ පිංකම් කරන්න ගියාම වැදගෙන කරනවා මේක මොන මගුලක් දන්නෙත් නැහැ මෙව්ව කරන්න බෑ කියලා කතා නොකරම සල්ුකතා දාගෙන නැගිටලා යන්න පටන් ගත්තා ඒතර පාන්දර දෙකේ ඉඳලා 6 වෙනකන් ටෝච් එකේ ඉඳ බැරි වෙච්ච කට්ටිය වයස කට්ටිය එකතු වෙලා ඒගොල්ලෝ භාවනා ශාලාවේ බණ දාන ශාලා කොළවරේ උන්ටට ගොරෝ ගොරෝ පුති. සංවිධානය කරපු හතර දිනක් විතරක් පස් දිනක් විතරක් ඉස්සරහා ඉඳගෙන ඉන්දිවන ඉඳගෙන තුත්ින් පැයේ බණහලා තියෙනවා. පස්සේ සර්වචන්නාංශයේ පායදායේ ඒ තොවිලෙතන ඉවරයි. පහුවෙන්ද දවල් එකතු වෙච්ච සංඝයාසලා ඒ ශාලාවේදී කොළී බලන්න වෙච්ච වැඩේ හැන්දකොරේ වෙනකොට මේක ඉද්දාරවන්න ඉඩ නැහැ. රෑ 10 වෙනකොට සෑහෙන පිරිසක් මේ එක එක සම්බන්ධතා පවත්වන්න ඕන නිසා ආශාවට ලිච්ච කට්ටිය ගියා. මත්දහන වෙනකොට කේන්ති කාර්යෝ ගියා. මෝහ කාර්යෝ ඉතුරු වෙලා ඒ ටික කරවන්න පටන් ගත්ත පාන්දර. මේක තමයි ලෝක ස්වභාවය. කීක කතා කරනකොට සර්වචනාංශේ ගඳ කිලී ඉඳගෙන දෝපදා බලාවදාරනවා. ලාවේදී දැකලා තියෙනවා මේ සංඝයාංශික කතා විදිහට ඇවිල්ලා. සරෝජ්ජංශ මතක් කරනවා මේ සංඝයාට මොකද්ද මායිනේ මං එනකොට කතා හිටිය මොකෙන්ද? මොකද්ද අඩාලුව කතාව? ඊට පස්සේ කියනවා සාංශ පිට දෙයක් කතා කරන්නේ අපි මේ ජේතවනාරාම වෙච්ච එකක් උනේ. මේ ඊයේ තිබුණ බණ ගැන කතා කරේ මෙන්න මේමය මිනිස්සුන්ගේ වගේ. එතකොට සර්වඥයන් සඳහන් කරනවා අප්පකාතේ මිනිස්සේසු තේ ජනාපාරගාමිනෝ අථායන් ිතරාපජා තිරමේවානු ධාවති ඒචකෝ සම්මදක්ඛාතේ ධම්මේ ධම්මානුවත්තිනෝ තේජනාපාර මෙස්සන්ති මච්චු දෙයයන් සුදුත්තර. මිනිස්සේ මානෙනි මේ අපකාමේ අපකාතේ මේ මනුෂ්‍යගත ඉතාමත්ම අල්ප කොටසක්. අපකාතේ මනුස්සේසු තේජනාපාය. තපාර ගාමිනෝ මේ සංසාර ගමනේ ඉඳ වෙනවා. අධායන් ඊතරාපජා මේ අනිකුත් මේ අනුව යන ගමන් කරන්නා වූ මේ වැලාල්ලන පිටිපස්සෙන් යන විශාල පිරිසක් ඉන්නවනේ. ඒ ප්‍රජාව තිරමේවාණු ධාවති. අර ගඟට පැනලා කොහොම අමාරුවේ සංසාර සාගරේ ඉගුරෙන්ට හදන පිරිස දිහා බලලා ඒගොල්ලෝ වතුරට බහින්න නැතුව ගොඩ ඉඳලා පීනනවා කියලා කියනවා. දම්බි ගහනවා අර ගොල්ලන්ට කියලා දී. ඔහොම නෙවෙයි දම්බි ගහන්නේ මෙහෙම දම්බි ගහන්න ඔහොමයි වතුර යන්නේ කියලා ගොඩ අද ඉන්න හරියක් බුද්ධාගම කාර්මයේ බැහැලා පීන අයට ගොඩ ඉඳලා උපදෙස් දෙන කට්ටිය තමයි ඉන්නේ. ඒ කට්ටිය තීරමේ වානුධාවති. ගංගා තීරයේ ඉඳගෙනම අර බහැපු කට්ටිය අනුධාවනය කරනවා. බහැපු කට්ටිය දම්බි ගහනවා වගේ කොට දම්බි ගහනවා. යේචකෝ සම්මදක්ඛාතේ ධම්මේ ධම්මානුවර්තිනෝ යම් කිසි කෙනෙක් මාන්නේ මේ පෙන්නලා ධර්මයේ අනුව ධර්මානුවර්තියව කටයුතු කරනවා නම් අන්නේ සුළු පිට විතරයි ගොඩ වෙන්නේ. ඒක නිසා මේ ලෝකේ කාමයට නතු වෙලා ගත කරන අයට අපි ඇඟිල්ල දික් කරාට මම කියලා ගත්තාම මම කොච්චර අවු වෙලාද කියලා ගත්තොත් කිසිම විදියකින් මට අයිතියක් නැහැ තව කෙනෙක් පහත් කරලා කතා කරන්න. ඒගොල්ලොත් නහයට උඩින් ගිහිල්ලා ගිහිලා තියෙන්නේ මාත් නහයට උඩින් ගිහිලා තියෙන්නේ. ඒ වුණාට මගේ කොට වෙච්ච කොටස් ටික දැකලා මං අනිත් ගොල්ලන්ගේ කොටස් වලට බයි. ඉතින් ඒක නිසා මිනිස්සු සුඛෝභෝගී මිනිස්සු මේ විදිහට වස්තු විනාශ කරනවා, වස්තු පරිසර විනාශ කරනවා කියලා බැන්නට ඒකේ ඒ අදාළ ප්‍රතිශතය අපේ මල්ලටත් කරනවා අපි ඒකට කියනවා කාමයාගේ ආදීනව නොදැන කාමයා පාවිච්චි කිරීම කියලා ඒකට කියනවා ආමිෂ සුඛය කියලා. ඊටදී තාමත්ම භයානකයි භාවනා කරන්න ගියාට පස්සේ භාවනා නොකරන අය පහත් කළ සලකන්නේ. අපි නම් භාවනා කරනවා අනික කට්ටිය ඒ වගේ කරන්නේ ඒගොල්ලෝ මේ දාන දෙනවා සිල්ලක්න විතරයි කියලා ඒ අනික් මිනිස්සු නිකන් වල් සත්තු වාගේ අසුචි වල කියන පණුව වගේ තමයි දකින්නේ. අපි නේ අපි සුද්ධවන්තයි කියලා ඒ අභිභාවනා කරනවා. අමතර ලකේ. අංගෙන්න පටන් අරගන්න. ඒකෙමුත් භයානක தත්ත්ව වැඩි වෙන්නේ භාවනා හරියනකොට. බැරි වෙලාවකත් ආනපන හොඳට කීකරු වෙලා ඒ සියුම් සූක්ෂම தත්ත්ව වලට යන්න පටන් අරගත්තොත් ඒ අර කොච්චරක් අපි අර අපි පිළිබඳව, Taman පිළිබඳව අධිතක්ෂිරුවට යනවද කියනවනේ ඒ පටවියාපෝ තේජෝ වායෝ කියන මේ හතරමහම ධාතුන්ගෙන් විනිර්මුක්ත වෙලා මේ අවකාශ ධාතුව නැත්නම් මේ රූප ධර්ම අතික්‍රමන්තය කරනකොට රූප ධර්ම ගෙවන් කිරීම කරනකොට රහත් වුණා කියන තරමටම අපි Taman ගැන හිතා ගන්න. එහෙම නැත්නම් ඒ දැකපු දේ කියා පාන්න තියෙන ආශාව. ඇත්තට මේක ගුරුවරයාට කියන එක කල යුත්තක්. නමුත් අනික් අත්තන් එක කියා පාන්න තියෙන ආසාව දුරට පරිසංගෙනවල මේකත් ඒ කාමයාගේ ආස්වාදේ හා සමානයි ඒ භයානකයි මේක වංචනිකයි. භයානකයි මේක චපලයි. භයානකයි මේක ෂටයි. භයානකයි මේක මායාවයි. ඒක නිසා ඒ ඒ ගැම්ම ඒ ඒ කඩයිම ඒ මලයි ඉරපලින එක තාමත්ම වැදගත් භවනා ජීවිතයක තමන්ගේ ಗುಣ හුවා දක්වන්න යන්න එපා. ඒ ಗುಣ හුවා දැක්කොත් වෙන්නේ ඊගාදාසර ඔතෙන්වත් යකට හම්බ වෙන්නේ. ඒක ඊළඟ පටන්. එතකොට ආනාපාන නෙවෙයි කරන්න හදන්නේ කෙලින්ම අර විවේක தත්වයට යන්න හදනවා. ඒක කවදාකවත් වෙන්නේ අනිද්දාසෙත් පටන් ගන්නකොට ආදුනිකෙක් වාගේ වාඩි වෙලා හොඳට කය හිත යොදලා සමබර කරලා සහැල්ලුවෙන් ඉඳගෙන ඉබේ හුස්ම මතුවෙන්න නැල්ල ඒ හුස්ම රැල්ල දිගේම අර තාලෙටම ගියොත් වෙනදට වැඩි ඉක්මනට යන්න පුළුවන් වෙයි. නමුත් ඒ අවසාන ප්‍රතිඵලය ඉක්මන් කරගෙන ලැබේවා කියන ඉඳගත්ොත් නම් හම්බ වෙන්නේ. ඒක තමයි ඇත්තටම රූපයන් පිළිබඳ ආධිනවයේ ආස්වාදේශ ආධිනව දෙක මෙතන තියෙනවා. මේක තේරුම් ගත්තේ නැති කෙනෙකුට මට සාධාරණ සැකයක් තියෙනවා වේදනනුපසනාව අල්ලන්න පුළුවන් වෙයි කියලා. චිත්තානුපස්සනාවක් අල්ලන්න පුළුවන් වෙයිද කියලා. මොකද ඒ රූපයාගේ ගෙවන් කිරීමම තණ්හා මාන දිට්ඨි වැඩි කරන හේතුවක් වෙන්න ඉඩ තියෙනවා. වංචනිකව. එහෙම නැත්නම් තමන්ගේ තියෙන ෂටමායාවි ගතිය නිසා තමන් උසස් කළ සලකන ගතිය නිසා. ඒ නිසා මේ පළවෙනි රූප ධර්මයේ ගොරෝසු දෙයක්. ඒකෙන්ම හම්බ වෙන ආස්වාද ආදීනව දෙක ගිවන් කරන්න දැනගත්තොත් එයා දැනගන්න ඉස්සරහට මෙටදී සියුම් ධර්මයක් සියුම් කරවට පස්සේ මෙටදී සියුම් විදියට අහුවෙන්න ඉඩ තියෙනවා කියලා. එතකොට මොකද වෙන්නේ? අපි ගත්තොත් මේකෙන් කොහරද බුදුහාමුදුරුවෝ කියන්නේ හදන්න කියලා බැලුවොත් රූප ධර්ම ගොරෝසු වෙලා භාවනා ඉඳගෙන ඉන්නවත් බැරුව කඩි කනවා, නල්ලියනවා, රිද්දෙනවා, සද්ද ඇහෙනවා, වේදනා ආවත් කනගාටු වෙන්න දෙයක් නැහැ. ඒක හොඳයි. මොකද කවදාකවත් ඒකදී තණ්හා මාන දිට්ඨියන්නේ නැහැ. තමන් උසස් කළ සලකන්නේ නැහැ. තමන් මාන්නක්කාරවට වැටෙන්නේ නැහැ. ඒ නිසා ඒක හිතියොත් නිර්හංකාර වෙලා අනේ මගේ ඇඟ දෙකට කපු පණුවෙක් වගේ නලියන හැටි. භාවනා කරන ගුරුවරුත් හම්බෙලා තියෙනවා විවේකයක් හම්බෙලා තියෙනවා කණ්ඩ දෙන්න මිනිස්සුත් ඉන්නවා ඔක්කොම හම්බෙලා තියෙනම ඉන්න බැරි හැටි අනේ මේ රූපෙක හැටි ඒ වගේම යම් කිසි දවසක එහෙම නැතුව කය තැම්පත් වුණාට පස්සේ තේරුම් ගන්න පුළුවන් නිවනක් ඕනේ නේ අඩු ගන්න මේ කයෙන් සහයෝගය ලැබෙන එක ඉඳගෙන ඉන්න පුළුවන්කම වේදනාවක් නැතිකම සද්ද නැතිකම ඒත් මදයි කියලා ඒ පුංචි දෙයක් ලැබුණත් ගාක් සතුට වෙන ගතියක් වෙනවා නියතමානී කෙනා. ඒකේ විස්තර කරන්නේ මහසි සාරද ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා දැන් කාලේ දැන් ළමයි නෙවෙයි අපි පුංචි කාලේ නම් අපිට තඹ සතයක් හෝ සත් දෙකේ එකක් කාසි ටිකක් හම්බුනොත් අපිට කොච්චර වටිනකමක් තිබුණාද කියලා. මට මතක හැම අවුරුද්දම ලොකු අයියා ඇල්ලොප් එක දාගෙන ඇවිල්ලා තඹ සතේ කාසි දෙකේ කාසි අහුර අහුර බෙදනවා අපිට අපි පුංචි කාලේ. ඒක අපිට ඇත්තටම මුළු අවුරුද්ද පුරාම බජට් එක ඒකෙන් තමයි යපේ. ඒක සම්පූර්ණ සැලසුම් කළ 37 39 අපිට හම්බ වෙනවා. ඔක්කොම එකතු කරා. පුදුමාකාර වටිනාකමක් දෙයි. දැන් බලන්න ලක්ෂ 37ක් හමුනා අපිට සතුරු කරන්න පුළුවන් දෙයක්. අර ඊටා පුංචි කාලේ අපි ලැබිච්ච තඹ සතෙන් ලැබිච්ච සතුට කවදාකවත් දැන් රත්තරන් කාසියක් දුන්නත් නැහැ. ඒ තරමටම අපි ලෝභ වෙලා නැති. අපි ඒ තරමටම මාන්නේ ස්ථද්ද වෙලා නැති. තණ්හාවෙන් ගරිස විලාංශි අන්නේ පුංචි ළමා කාලේ තිබුණා නම් අපිත් එක්ක අපි හිත සතුටු කරන්න ඉතර අමාරු නෑ. එචා භාවනා කරන කෙනත් ඉතාම ළමා මනසක් ඇති කරගන්න ඕනේ. අනේමට හුස්ම දෙකක් එක දිගට බලන්න පුළුවන් වුණා. එතකන් මගේ අංග කරදර දුන්නේ නෑ. ඒ වගේ මේක දැක්කයි කියලා මට නම්බුවක් වෙන්නේ නැහැ කියලා ඉතාමත්ම පුංචි දේ ධාර්මික දේවල් නෙමෙයි. අගේ කරන්න පටන් අරගත්තොත් ඒ පුද්ගලට කොච්චර වැරදුනත් නැවත පටන් ගන්නකොට හති වැටිලා නැහැ. නැවත පටන් ගන්න එපා වෙන්නේ නැහැ. මේක ගොක් වැදගත් යෝගාවචර ගුණයක්. අධික ප්‍රතිඵල බලාපොරොත්තු වෙච්ච එකන බොහොම ඉක්මනට දුවන්න පටන් අර ගන්නවා. නැවතර හාවයි බයි රණ්ඩු වගේ එයා ගිහලා නින්දට වැටුණාට පස්සේ හාව දිනනකන් නෙවෙයි ඉබ්බට ඇහැරේ. ඉබ්බ දිනනකන් නෙවෙයි හාවට ඇහැරේ. ආන්නේ වගේ තමයි ඔය පිමි පයින් කට්ටියට කරන්න අමාරුයි මේ වැඩේ. මොකද මේ රූපයාගේ ආස්වාද ආධිනව දන්නේ නැතුව වේදනාවේ ආස්වාද ආධිනව දැනගන්නවා කියන එක වෙලේ දුවලවත් දිනන්න බැරි එක ඔලිම්පික් ගිහිල්ලා ගන්න කියනවා වගේ කතාව. ඉති බුදුරජාණන්සේ ක්‍රමයේ තියෙන්නේ මේ පළවෙනි එකේදීම පෙන්නවා හරි ගියොත් මේ තරම් ආස්වාද තියෙනවා මේ තරම් ආධිනව තියෙනවා හරියන කෙනාට හරිය නැති කෙනාට වැඩිය ගැඹුරු ප්‍රශ්න පත්‍රයක් හම්බ වෙනවා. අමාරු ප්‍රශ්න පත්‍රයක් හම්බ වෙනවා. ඒ ප්‍රශ්න පත්‍රය විශ්ලේෂණකට පස්සේ ආර තේරෙන්න පටන් ගන්නවා මානව මනස කියලා කියන්නේ වගේ පුංචි දේවල් ප්‍රේට්ටු කරන එකක් නෙවෙයි. ගැඹුරකට යන්න මේ ලාමක දේවල් વિશે ඔච්චර විනිශ්චය කරන්න යන්න එපා. ඒව බහුලීගත කරන්න. මහත්සේ බහුලීගත කරනකොට කරනකොට ගැඹුරු ධර්ම වලට පුරුද්ද ඇති කරනවා. ඒ පුරුද්ද ඇති කරනකොට යම් තැනක අපි හිතමු මේ යෝගාවචරය ගිහිල්ලා අර වගේ ඊටාමත්ව කරදර වලින්තර ඝර්ෂණයකින්තර තෝතන්නකටපත් වෙලා ඒක බේරගත්තයි කියන්නේ. බේරුණාට පස්සේ යාට ඒ භාවනාවේ ප්‍රීති සුඛ ඒ වගේම චිත්ත සංඛාර අවබෝධ කරගැනීමේ ශක්තියක් හම්බ වෙනවා. චිත්ත සංඛාර කියවා වේදනා සංඥා පිළිබඳව යම් අවබෝධයක් ලබන්න පහසුකම් ලැබෙනවා. යම් වෙලාවකට අපි මේ සූත්‍රය ඉස්සරහට යනකොට අපි ටික සාකච්ඡා කරන්න වෙනවා කොහොමද? ඒවා එනකොටත් මේ රූප ධර්ම වැටෙන නොවැටෙන අවස්ථාවල වගේ විශාල දියසුලි, විශාල සුනාමි, විශාල සුලිසුලන්, විශාල ගිනි, විශාල දේවල්පත් වෙනවා. ඒක හරහා ගියොත් ඊගාවට හම්බෙන සුඛය අභිප්‍රමෝදයක් කියලා කියන්නේ අති ප්‍රමෝදයක් එන්න පටන් ගන්නවා. එතකොටත් අනසුරක් තියෙනවා දැන් නම් අනිවාර්යයෙන්ම මම රත් වෙලයි කියලා. නැන්තම් අනිවාර්යයෙන්ම සෝවන්නවා. මොකද ඉස්සල සැරේ නම් මම බේරුණා. දැන් නම් ඊටදී තා ප්‍රනීත වූ කල්යන්නා වූ අල්ලන්නා වූ කිසියම් ප්‍රත්‍යක්ම තරඳාන නොපවතිනා වූ ප්‍රීති සුඛේන. උතර පළවෙනි එකෙන් අත පුච්චගත්ත මිනිසයා නම් ඉනිපෙල්ලෙන් බැට ගහපෙකන කනමැදිරට බයක හොඳට දැනගන්න මේවා සේරම මනෝ විකාර බව. මෙවුවා මේ සක්කාය දිට්ඨියෙන් මමයා තුළින් ඇති වෙන දේවල් මාන්නෙන් ඇති වෙන දේවල් දෘෂ්ටියෙන් ඇති වෙන දේවල් මෙවුවා කොයි එක ඇල්ලුවත් නැවතත් තණ්හාමාන දිට්ඨි තද වෙනවා. සංසාරේ දැඩිව බදාගත්ත වෙනවා. නිරාමිෂ දේ බව හැබෑව. නමුත් එන්නේ එන්නේ සියුම් මාර්ගෙම පේන්න පටන් අර ගන්නකොට කොතනකදීවත් මේක මම මේක මගේ මේක මගේ ආත්මය කියා ගත්තොත් අර මස්සදලක් ගත්ත පියාකෝ සාසර ගියාම අනිත් පියාකෝ සංගෙන් වද විඳිනා වගේ දැවෙන කිනිහුලක් අතින් ගන්න ওই අත වේගයට විරුද්ධව දුවන මනුස්සයාගේ අත පිච්චෙනා වගේ අල්ලාගත්ත තනම දඬ ගන්න. එතකොට මේ රූප ධර්මයෙන් ඇති වෙන පෙළෙන ගතියක්වත් කුපිත වෙන ගතියක්වත් ගැටෙන ගතියක්වත් ආවාසික ගතියක්වත් නෙවෙයි තියෙන්නේ මේ තණ්හා මාන දිට්ඨි දෙකෙන් වලින් පෙළෙන තවන ගතිය. නමුත් ඒක පෙළෙන තවන ගතියක් විතර පේන්නේ නැහැ. තමම ඇති කරගත්ත දේ නිසා මොකද සර්වඥාන්සේ සේරම දැකලයි සර්වඥා ඥාණයටපත් වෙලයි බණ කියන්න පටන් ගත්තේ. බාගෙත් සම්පිච්චලයක් නෙවෙයි සර්වඥාන්සේ කියන්නේ. ඒක නිසා අඩියටම යනකම් දැනගෙන මිස නැත්නම් ලබන තියෙන නිවනේ රස දැනගෙන මිසක භාවනා කරලා අමාරුයි පොඩේ. ඒකයි ඉස්ලාම් දාසේ මතක් කරේ අපි මේ භාවනා කරන්නේ අහවල් දෙයටද කියලා දන්නේ නැති මනුස්සයා තමයි ශ්‍රේෂ්ඨම මනුස්සයා. ආජඤ්‍ය පුරුෂයා යම් කිසි කෙනෙක් භාවනා ලබන්නේ ලස්සන වෙන්න නම් දැනුම ලබන්න නම් පාඩම් මතක හිටින්න නම් මොනවා හරි પરමාර්ථයක් තියෙන එක තුච්චයි ඒකට කියනවා සාසනේ වමතෙන් අල්ලනවා කිය. අද පටේට වෙලා තියෙන ලෝකයි. බටේට බුද්ධ ආගම හරි ප්‍රසිද්ධයි. හැබැයි හැම කෙනාම භාවනා කරන්නේ මේ මොකද්දෝ එකක් ඉස්රායෙල් ලංසුවක් තියාගෙන. ඒව නොලැබෙනවා කියන එක නෙවෙයි මම කියන්නේ. නිවන අමතක කළ ඊට වැඩි ලාමක දෙයක් ඉස්රායින් තියාගත්තොත් ඒ කරන වැරදි ප්‍රනිතිය නිසා වැරදි પરමාර්ථ තබා ගැනීම නිසා මේක තන කරකැවෙන්න පටන් ගන්නවා. ඒ නිසා භාවනා කරලා ඉදිරියට යන්න යන්න යන්න ලබන්න තියෙන නිවන පිළිබඳව හැඟීමක් ඇති වෙන්න පටන් ගන්නවා. කවදාකවත් ඒක අපේ හිතා හිටපු නිවන නෙවෙයි. ඒක පිළිබඳ ලොකු පරිණාමයක් සිදු වෙන්න පටන් ගන්නවා. මේක කෙටියෙන් සඳහන් කරනකොට කියන්න තියෙන්නේ භාවනාදී මොනව ලැබුණත් ඒක අයිතිවාසිකම් කියන්න යන්න එපා. මේ මම කියන්න එපා, මගේ කියන්න එපා, මගේ ආත්මේ කියන්න එපා. නැත්නම් ධර්මාන ධර්ම ප්‍රතිපත්තියක් නැත්නම් හේතුඵල ධර්මතාවයක්. ඒ හේතුඵල ධර්මතාවයක් මිස මේ හේතුඵල හරියෝ කාටත් මේක වෙනවා. හේතුඵල නැතුණා මටත් හිත හරියන්නේ නැහැ. එච්චරයි. ආනේ මිසක මම උපයෝගයක් මට අනිකයට වැඩිය දක්ෂකම් තියෙනවා මම දන්නවා කියන හැඟීම ආවොත් අනිවාර්යයෙන්ම මේ රූප නිසාම නෙවෙයි કોઈ සංස්කාර ධර්මයක් නිසාවත් එහෙම නැත්නම් ස්කන්ධ නිසා වුණත් අර තණ්හා මාන දිටි වැඩෙන්න ඉඩ තියෙනවා ඒ නිසා ඒ භාවනා ජීවිතය ඉදිරියට යනකොට යනකොට තේරෙන්න පටන් අර ගන්නවා ඒ අනුසේ වශයෙන් තියෙන මේ තණ්හා මාන දික්ටි තත්ත්ව කවදාකවත් බැලුව බැලමට හතුරෙක් විදිහට පේන්නේ. පේන්නේ මිත්‍ර ප්‍රතිරූපකෙක් වගේ තමයි නමුත් කරන හරියක් කරන්නේ අපිව කාදමන එක තමයි. වද දෙන එක තමයි, ඝටන එක තමයි, තවන එක තමයි, දවන එක තමයි. පිටියක නිසා එවැනි දැවීම් තැවීම්ම මාර්ගය කරගෙන එන්නේ එන්නේ එන්නේ ගොරෝසු දේශියුම් දේ මාර්ගය ප්‍රතිස්ථාපනය කරගෙන කරගෙන යන ගමනේදී කවදාකවත් එකරයි මේ වැඩේ ඉවර කරන්න බෑ ටික ටික ටික ටික ගෙවෙන ගතිය සක්මනේදී පරියන්කේදී කරලා ඒකම සක්මනේදී අත්දකින්න ඊට පස්සේ එදිනෙදා වැඩ කරනකොටත් අත්දකින්න දකිමින් දකිමින් දකිමින් යනකොට මේ රූප කර්මස්ථානයේ හම්බ වෙච්ච මනින්න කිරන්න පුළුවන් අතකාල බලන්න පුළුවන් අත්දැකීමයි ඉස්සරහට අපිට වේදනාන් ස්කන්ධෙත් හම්බෙයි. සංඥා සංකාර විඥාන කියනකොට එන්නේ එන්නේ එන්නේ සිව් කරගෙන යන වැඩ පිළිවක් වෙන්න පටන් අර ගන්නවා. එතකොට යෝගාවචර තියෙනවා කවදාකවත් අපි මේ ඉස්සලා සංසාරේ රූප ධර්ම පිළිබඳව මේ ආකාරයෙන් නම් බලලා නැහැ. බලලා තියෙන එකතු කරන වැඩි කරන පැත්තේ. දැන් තේරෙන පටන් අර ගන්නවා මේවා ආමිෂ වශයෙන් ගත්තා ප්‍රියතෝ ජායති සෝකෝ ප්‍රේමතෝ ජායති සෝකෝ තමන් ප්‍රේම කරන රූප ටිකෙන් තමයි කරදර ලැබෙන්නේ. මේක කියනවා ඉන්ද්‍රිය ගෝචර නැත්නම් ඉන්ද්‍රිය ප්‍රතිපද රූප කියලා. රූප කොච්චර තිබුණත් අපේ ඇහි කනේ නාසයේ දිවේ ගැටුන් නැත්නම් ඒක දුක් දෙන්නේ නැහැ සැප දෙන්නේ නැහැ. අපිට සැප දුක දෙන්නේ ගැටිච්ච ප්‍රමාණය විතරයි. ඒ ගැටිච්ච ප්‍රමාණය දැනගත්තොත් නිවන් ලබන්න පුළුවන්. මෙන්න මේ ගැටිච්ච ටික තමයි සංස්කාර කරනවා කියලා කියන්නේ. නොගැටෙන නොගැටෙන්න ඉඩ ඇති කිසිම රූප ධර්මයක් අපිට සංස්කාර වෙන්නේ සංස්කාර වුණොත් මොනම හේතුකින් හරි අපි සම්බන්ධ වුණොත් සබ්බේ සංඛාරා දුක්ඛ. සබ්බේ සංඛාරා අනිච්ච. ඒ සෑම දෙයක්ම දුක පිට පිටනවා ඒක හිතා ගන්න බැරි වුණා. දීසා රූප ධර්මයන්ගේ මේ විපරිණාම ස්වභාවය දුක්ඛ ස්වභාවය පෙළෙන ස්වභාවය නැති එකම රූපේ තමයි අවකාශ රූපය. පඨවි ගත්තොත් තද සහ සෑලු කට අතර පැපිලක් තියෙනවා. ආපෝ ධාතුව ගත්තොත් උණුසුම සහ සිසිල සරද පැපිලක් තියෙනවා. වායෝ ධාතුව ගත්තොත් සරණ ගතිය සහ ධර්ණ ගතිය අතර පැපිලක් තියෙනවා. තීජෝ ධාතුව ගත්තොත් උණුසුම සී මේ වගේ හැම ධාතුවකම ප්‍රතිවිරුද්ධ ධර්ම දෙකක් තියෙනවා. අවකාශ ධාතුවේ පමණ දෙයක් නැහැ නිසා පෙරලෙන දෙයක්. ඒකට ගියාට පස්සේ තමයි අර විවිකේ පහළ වෙන්නේ. හැබැයි ඒත් කියන්නේ කම්මැලිකම හරහා ඒක සැපක් වශයෙන් සලකන්න එපා මොකද ඒක නෙවෙයි නිවන කියන්නේ මේ පෙරහුරුවක් පමණයි. වේදනා පිළිබඳව සංඥා පිළිබඳව උගන්වන්න ගැඹුරට යන්න පෙරහුරුවක් විතරයි පටවියාපෝ තේජෝ වායෝ ගෙවම් කරන අවකාශ ධාතුට යනවා කියලා කියන්නේ ආස්වාද ප්‍රසවාස දෙක අතරමැද තියෙන හිස්තන දකින්නවා. වමේ ඉඳලා දකුණට යනකොට වම් පායෙන් දකුණු පායට මාරු වෙන තැන හිස්තන දකින්නවා. හිචිර දෙකක් අතර තියෙන හිස්තන දකින්නවා. සද්ද අහගෙන ඉන්නකොට ඒ කවදාකවත් සීරුවට යන්නේ නෙවෙයි එක එක පුංචි පුංචි සද්ද කොටස් කියලා දැනගන්නවා වගේ. ඉතින් මේක සඳහා ඉතාමත්ම සියුම්ම අප්‍රමාදීව කාලයත් එක්කම ගමන් කරන්න ඕනේ. පහුවිච්ච ගමන් ඒව ගොනු වෙලා පිටු වෙලා සටන් සාකාර බවටපත් වෙනවා. ඉතාමත්ම තුනි සියුම් අප්‍රමාදී බවක් ඇති වෙනකොට තියෙන මේ සියල්ලම අතරමැද මේ වගේ හිස්තනක් තියාගෙන ගොඩනගලා තියෙන රටවුණු කැලේක ඇතුළේ තියෙන භංගුර බව වගේ පොත් කරපු දෙයක් ඇතුලේ තියෙන ඒ හුලං වගේ හැම දෙයක්ම ගොනු වෙලා ඉහිලා තියෙනවා. අන්නේ ගොනුව ලිහලා බලන එක ඝණය ලිහලා බලන එක තමයි මේ රූප ධර්මයන්ගේ වෙන්නේ ලියන්න ලියන්න ලියන්න ඇතුලේ තියෙන අවකාශ ප්‍රමාණය තේරෙන පටන් අර ගන්නකොට පටන් ගන්නකොට රූප පිළිබඳව පාවිච්චි කරන වචන කියව ශූන්‍යයි කිය. යමක් කරගත්තොත් දුක් දෙනවා. ඒක ශූන්‍ය වෙනකම් නැත්තම් හුස්ම නොදැනී යනකම්. බලාන හිටියොත් මේ ශූන්‍යයෙන් තමයි මේ සියල්ල පැනගින්නේ. පැන නැග්ගට පස්සේ සංස්කාර වෙනවා. විසංඛාරගත කරන්නම් ගොරෝසු තැන ඉඳලා ආයෙ ශූන්‍ය තැන බලාන ඉන්නවා නම් කල යුත්තේ එකයි. එකම දෙයක් අරගෙන නැවත නැවත බලන එකයි. ඒක තමයි භාවනා කරනවා කියන්නේ. ඒක හරිය කම්මයි. ඒක හරිය නීරසයි. ඒක හරිය නිදිමත කරන සුළුයි. ඒ නිසා ඒ ඒකමයි මාර්ගය කියලා දැනගෙන ඒ නිදිමත ගති කම්මැලි ගති ගෙවම් කරලා ලැබෙන මේ විවේකයක් එහෙම නැත්නම් ඒ නිදහසක් තණ්හාවට මාන්නයට දිටියට යට වෙන්න දෙන්නේ නැතුව ඒක හොදු ඉදිරි ස්කන්ධයන් දැක ගැනීමේ මකර තොරණක් විතරයි විවෘතයක් විතරයි ප්‍රවිෂ්ටයක් විතරයි කියලා දැනගත්තොත් යෝගාචර තේරුම් ගන්නවා එකින් එකට එකින් එකට yaadෙන ක්‍රමයකින් තමයි අපිට මේ කුරුසුතන්ති සියුම් තන්ට යන්න ඕනේ. ඒසා රූපයාගේ ආස්වාද කොටස සැපේලවන ගතිය සහ ආදීනව කොටස කියන විදවන ගතිය දැක්කොත් කවදාකවත් මේකේ අල්ලගන්න දෙයක් නැති බව. ඇල්ලුවා නම් ඇල්ලුවේ දුකක් බවත්. අතාරින්න අතාරින්න අතහැරින දුකක් බවත්. තේරුම් ගන්නකොට ඒකට කියනවා නිස්සරණය කියලා. රූප සරණ යන්නේ අපිට පස්සේ. වෙන දේ වෙච්චාවේ කිසිම දෙයක් මම මාගේ කියලා බදා ගන්න නැති වෙන්න වෙන්න අතහැර දැමීම ලේසියි. ඉතින් ඒක සාමාන්‍ය ආර්ථික විද්‍යාවට එහෙම ගැලපෙන ධර්මයක් නෙවෙයි. දේශපාලනඥයෝ අපිට උගන්වන ධර්මිකුත් නෙවෙයි. සමාජ විද්‍යාඥයෝ අපිට උගන්වන ධර්මිකුත් නෙවෙයි. නිසා බුදුරජාණන් වහන්සේ ඔය මොනම දේශපාලනඥයන් දී ආර්ථික විද්‍යාඥයන් සා විද්‍යාඥයන් හිටියත් සමාජ විද්‍යාඥයන් හිටියත් බුද්ධ ධර්මයෙන් බොරු කරන්න බෑ. ඇත්තම මුන්දලාගේ මේ පරිශ්‍රය නිසා තව තවත් වෙන්නේ මේ රූප ධර්ම නැත්තම් බුද්ධ ධර්මයේ පෙන්වන මේ ගැඹුර තව තවත් සාක්ෂාත් වෙන එකයි. භෞතික විද්‍යාව තාමත් දියුණු තාක්ෂණයේදී අද කියනවා රූප කියලා කඩන කඩන කියලා යන්න යන්න යන්න යන්න ඒක අද්‍රව්‍යයක් බාටපත් වෙනවා. අද්‍රව්‍යයක් බාටපත් වෙච්ච තාම ශීඝ්‍රයෙන් වෙනස් වෙන ගතිය මතුවේ. විපරිණාමය මතුවේ. ඒක ඝන බහල වෙන්න වෙන්න වෙන්න මහා මේරු පර්වතය වගේ මහා ගලක් වගේ ස්ථිරතාවයක් ඇති වෙනවා නිච්ච සංඥාවක් මතුවේ. කඩලා කඩලා අන්තිම කුඩා අංශුවට යනකොට ඒ විපරිණාමය ඒක ඒක ඉසුඹලන්නවක් චිත්තක්ෂණයක්වත් ඉසුඹලන්න දෙන්නේ නැතුව සැලෙන ගතිය ඒක විද්‍යාඥ බව පිළිගන්න. බුදුරජාණන්සේ කිසිම විද්‍යාකාරයක් නැතුව ඒ අවුරුදු 2600 කට ඉස්සලා අවබෝධ කරේ මේ භාවනා ආනපන සතියෙමයි සමාධියෙමයි. එතකොට උන්වහන්සේ දේශනා කරපු එක පහුගිය අවුරුදු 20 තුළ විද්‍යාඥයෝ ප්‍රතික්ෂේප කරා. මේවා ගුප්ත ධර්මයි. මායාකාරී ධර්ම කියලා. දැන් උන්දලාටම පිළිගන්න වෙලා තියෙනවා. ඒ නිසා ආනාපානෙ මේ වැඩ සියල්ල කරන්නත් පුළුවන්. බුදුහාමුදුරේ දේශනා කළ තියෙන සියල්ල දැකලා මුල සිට අග දක්වා අපි මේ පැත්තක් දන්න නිසායි අපි ඒක පිළිබඳව ආංශික විනිශ්චය කරන්නේ ආංශික විනිශ්චය නොකර ඒකට කියන අපන්නක ප්‍රතිපදාවේ අවිරුද්ධ ප්‍රතිපදාන් ටිකට කරගෙන ගියොත් රූප පිළිබඳව මේ සත්අට්ඨානේ හත් ආකාරයේ දැක්කොත් ඒ මනුස්සයා විශිෂ්ට ඥානයක් ඇති කරගන්නවා වේදනාව පිළිබඳව අවබෝධ කරගන්නත් ඒ වගේම මේ ඇයි මේ ලෝකයා මේ වගේ පිස්සු කෙලින්නේ කියලා ලෝකයේ මිනිස්සු මේ විදිහට මේ අබ්බැහි වලට වැටෙන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න අමාරු වෙන්නේ නැහැ. තේරුම් ගන්නේ දුකකින්මයි. ඒ තේරුම් ගැනීම කවදාකවත් සපකින් නෙවෙයි හම්බ වෙන්නේ දුක හරහා යෑමක. ඒ නිසා අපිට ගෙවම් කරන්න ඕනේ නම් දුක්ඛ සත්‍ය ඉස්සරහින් තියන්න. මෙතන දුක්ඛ සත්‍ය වෙනට උගන්වන්නේ රූප කියන එකමයි. රූපණ ගතිය, කුප්පණ ගතිය, ඉද්දෙන ගතිය, ගැටෙන ගතිය. ඒ නිසා භාවනා කරන මොකද්ද බලන්න ඕනේ. සක්මන් කරනකොට මොකේද හිත යොදන්න ඕනේ? එදින්දා වැඩ කරනකොට මොකද්ද හිත යොදන්නේ කියන එකට පොඩි ආලෝකයක් හම්බ වෙනවා මේ බුදුරජාණන් වහන්සේ දෙන මේ රූප ධර්ම පිළිබඳව විග්‍රහයයි. ඒක දැනගත්තට පස්සේ ඒකේ ඇති වෙන හැටි හුස්මක් නැගත හුස්ම පටන් ගන්නම ඊට පස්සේ ඒකේ Nirodhe හුස්ම ගෙවා කිරීම ඊට පස්සේ ඒක දහස්වර කිරීම නම් වූ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඊට පස්සේ මේ අද දවසේ අපි ඉස්මතු කරන්න ඇති මේ ආදීනව කොටස ආස්වාද කොටස නිස්සරණේ රූපේ පිළිබඳව හොඳට දැනගත්තා නම් ඒක කවදාකවත් ආය සංසාරේ හිතකින් අමතක කරන්න පුළුවන් ධර්මයක් නෙවෙයි. එකවරක් අවබෝධ කළොත් යෝගාවචර කරන එක නැවත නැවත සාක්ෂාත් කිරීම සඳහා භාවනා කරන එක අවබෝධ කරපු දේ අමතක කරන්න බෑ. ඒ නිසා අපි දරුවෙකුට දෙන්න තියෙන ලොකු දෑවැද්දක් තියෙනවා නම් යාළුවෙකුට මිත්‍රයෙකුට දෙන්න තියෙන ලොකුම දෑවැද්දක් තියෙනවා මෙන්න මේ ඇති හැටිය දැකීම. දුන්නොත් එමස තමන් වගේ වග කියාගනි මේ සංසාරේ කාටවත් ගැන බලාගෙන ඉන්න එකක් නැහැ. බලාන හිටියොත් බලාන ඉන්න වෙන්නේ දුක තමයි. ඒසා දුක්ඛ සත්‍ය අවබෝධ කිරීමේ පළවෙනිම සත්‍යත්ථානේ වෙන්නේ රූපස්කන්ධය අවබෝධ කිරීමයි. ඒ අවබෝධ කරලා ගන්න දැනුමින් අතර වෙන්න එපා. ඉස්සරහට අනිකුත් ස්කන්ධ දිග යන්න පුළුවන්. නමුත් අද ලෝකයේ තියෙන භෞතික විද්‍යාඥයෝ දැනුම නැතුව නෙවෙයි කවදාකවත් එක පාවිච්චි කරන්න දන්නේ නැහැ. ඒකට පාවිච්චි කරන සල්ලි හම්බ කරන්නේ. Taman අවබෝධ කරන්නේ ඒ නිසා ඒකට ටික දෙනවා බාහිරාවර්ති. අපි මේ කරනකොටත් බොහෝ විට සමාන්තරව ගමන් කරනවා. නමුත් අපේ වෙනස තියෙන්නේ අපි ඇතුළටයි දාන්නේ. මතුවෙන මතුවෙන ඇතුළෙන් මතුවෙන ධර්ම වලට යොදන්නේ සමික අන්තරාවර්ති ගමනක් තියෙන්නේ. නමුත් බාහිරාවර්තික නැතුව බෑ අපට. ලෝකයේ තියෙන දේවල් දැනගන්න ඕනේ දැනගෙන ඇතුළත් එක යොදවලා බල බල යනකොට අපිට තේරෙනවා මේක ගංගතික ඉහළට පීඨන ගමනක් බුදුරජාණන්සේ දේශනා කළ තියෙන අනික් කට්ටිය රැළට අහුවෙලා රැළට වැටිලා රැළේ යන ගමනක් තියෙනවා. නිසා යෝගාවචරද පාළු ගතියත් අනිගතියත් තේරෙයි. නමුත් ඒක හොඳයි. මොකද එතකොට ඇතුළතට නැහැ. ඒ නිසා ඒ ධර්ම කොටස ඒ විදිහට හරියට තේරුම් ගන්න එක ලොකු සම්‍යක් දෘෂ්ටියක් වෙනවා. ඒ සඳහායි අපි දේශනා කරන්න සාකච්ඡා කරන්න කියලා හිතාගෙන පුළුවන් තරම් ඒ භාවනා නොකරන නොදන්නා කෙනෙක්ගේ ආදර්ශ ගන්න නැතුව භාවනා කළ ඉදිරියට ගිය කෙනෙක්ගේ ආදර්ශයන් කටයුතු කරනවා නම් මේ පිරිසකේ තියෙන අත්දැකීම හොඳටම ඇති කියලා මට කියයි. එනිසා නැවත නැවතත් ඒ විදිහට කල්යාණ මිත්‍රාසු ලැබිලා ධර්ම දේශනාවට සවන් දීලා ධර්ම සාකච්ඡා කරලා ඒ තමන්තල තුල තියෙනා වූ ඒ ප්‍රභව ශක්තිය තව තවත් දියුණු කරගන්න ලැබේවා ඉදිරි මේ ධර්ම කොටසත් අවබෝධ කිරීමේ මේ සත්‍යත්තාන සූත්‍රයේ සඳහන් කරන විදිහට කේවලී උසිතව උත්තම පුරිෂෝ කියලා සර්වඥන්සේ ශ්‍රේෂ්ඨ වශයෙන් සඳහන් කරපු දේ මේ ජීවිතේම සාක්ෂාත් කරගන්න ශක්තිය ධෛර්යය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට ජීවිත ධර්ම දේශනාව නැවත කරනවා සියලු දිනාටම සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා අපි පැයකුත් විනාඩි 15ක් විතර වගේ අරගෙන තිනවා ඉතින් ඒක නිසා මේ ඉදිරිපත් කරන ලද කරුණු මත කියන්න කරන්න තියෙනවා අපි ඒකට සුළු වේලාවක් ගනිමු. එහෙම නැත්නම් අපි දෙකමාර තුනමාර අතර කාලයේ සක්මන් භාවනාව සඳහා යොදා ගන්න පුළුවන්. පිටුවට අද පහේ ඉඳලා හයමාර එක කමටහන් සුද්ධ කිරීම කරනවා. අනික අයට මේ කාලය පුරා දිගටම සක්මන් භාවනාව සහ පරියන්ක භාවනාව කරන්න පුළුවන්. හෙට එකට ධර්ම දේශනා කරලා අටට රාත්‍රියේ ධර්ම සාකච්ඡාවක්. සම්මාස අර ගති හැටියට ටීචර්ස් හැටියට කියන උපන උපන ඉන්දියන සමයකට ඉංග්‍රීසි වචන friction friction කියලා කියනවා එහෙම නැත්නම් wearing and tearing wear and tear friction heat ඒ වගේ ගැතිලා ඒ වගේ ටිකක් තමයි කියන්නේ. ගක්කරට ෆ්‍රික්ෂන් කියන වචනේ තමයි ගොඩක් ටෙක්නිකල් ටර්ම් එකක් විදිහට එන්නේ. විඝර්ෂණය කියලායි සිංහලට දාන්නේ. රූප දෙකක් අතර වෙනකොට ඒ ගැටුම තමයි ඝර්ෂණය කියන වචනේ තාක්ෂණික වචනේ දාන්නේ friction wear and tear heat එක තමයි ඇතින්. එහෙම නැත්නම් very smooth lubrication එක තමයි ඒක අනිත් පැත්ත. smoothness and lubricated එක තමයි අනිත් පැත්ත. රූප දෙකක් ගැටෙනකොට සාමාන්‍යයෙන් වෙන්නේ ගැටුම. රත් වෙනවා, කර වෙන කර කර ගන්නවා, ගෙවෙනවා. ඒක තමයි රූපංගයේ ගැටීමේ ඇති ස්වභාවය. ඉද්දෙනවා. ඉද්දෙනවා කියලා කියන්නේ රූපේ අනේක් තුවාලයක් හුලං වදින උඩත් ඉවසන්න බැරි ගතියක් තියෙන. අදුම් කන එක. ඈ? ඔව් හර්ට්ම තමයි. ඉද්දෙනවා කියන එක ටිකක් සියුම් මේ මේ මොකද්ද මේ ටෙක්නිකල් මීනින්ග් එකක් තියෙනවා. හර්ට් කිව්වම ඉතින් ඕන තැනක එන්න පුළුවන්. තුවාලයක් මෙහෙම තිබුණට වැඩිය ඒක සූද්ධ කරලා වනේ මුකේ පෑදුවාට පස්සේ ඉද්දන ගතිය වැඩි වෙනවා. ළඟින් කවුරුත් යනකොට ඉන්නේ දෙන්නේ නැහැ. ඒ හරියට මොකද මේ වෙලාවේ තුවාලේ වන මුකේ පාදලා. ඊට පස්සේ ඒක මේ ඇදුම් කන ගතිය වැඩි. ඇදුම් කනවා කිව්වත් අර දත්වල ඇදුම් කන ගතිය වගේ එකක් නෙවෙයි. ඒ මේ අපි ඒකට උදාහරණයක් දෙනවා සර්වචනාංශයේ හැම ගහපු එළදෙනක් ගැන කතා කරන්න කියලා. පණ ඇති හැම ගහපු එළදෙනක්. ඒල දෙන ගොඩ හිටියොත් ඇට මැස්සෝ කන. බුදියන්න බෑ හැම ඇඟ පුරාම තනකොලක්ක ගෑවෙනවා. වතුරට බහින්නේ ගහපු ගම මාළුව කන. හැම කැලවිලා තියෙන අන්නේ වගේ හැම ගහපු එළ දෙනක් වගේ ඉද්දෙන ගතිය. අපි මුළු හැමම කොහොමඩක්වත් එහෙම තමයි භාවනා කරන සමහරට මුළු ඇඟ පුරාම පණුව නලිනවා නිකන් මේ පණුගුලාවක් වගේ තේරෙන්න පටන් ගන්නවා ඒ රූප ධර්ම වල තියෙන ඉද්දෙන ගති ඉද්දෙනවා කියන එක නම් අනිවාර්යයෙන්ම අලුත් හැම ගහපු තුවාලෙක. මේ කියන්නේ පණමුකේ පාදපු තුවාලෙක ලකුණු තමයි ඉද්දෙනවා කියලා කියන්නේ. මෙතන තියෙන කුප්පති, ගතති, ආබාධති, දෝමනසාය සංවත්තති. ආබ ලෙඩ කරනවා. අපි අදුම් සීන මිනිසෙකුට හිතල උණක් වදිනකොට ගන්න හුස්ම පාසෙම පුදුම කරදරයක් නෙවෙන්නේ. ඒ වගේම රත් වෙච්ච වෙලාවක උණුසුම් වාතයේ ඉන්න පටන් අරගත්තොත් ඒ නිසා හුමාලේ ඉන්න වගේ අපිට හරි වෙහෙසක් එන්න බෑ. ආබාධ කරනවා. එහෙම නැතිලට හුස්ම දැනෙන්නේ නෑ අපිට. දැනෙන්නේ මොකක් හරි කරදරයක් පීරි ගෑමක් තියෙන වෙලාව තමයි. ඒ තමයි රූපක හැටි. රූප කියන්නේ පීරක පීරකින් අතුල්ලනවා වගේ ඔය පීරි ගෑම ගැතියි. ඉද්දෙන ගැතියි. සම්මාස ආර්ථයක් හැදෙන්න පුළුවන් තමයි. එහෙම ආර්ථයක් හදුවොත් හුස්ම ගන්න අමාරු වගේ එකක් ආවා. heart attack කරනකොට හුස්ම ගන්න අමාරුවක් වෙන්නේ හුස්ම ගන්න නැතුව යනවා හුස්ම හොඳට ගන්න නම් heart attack එන්නේ නැහැ heart attack එනවනම් හොඳට අයිය හුස්ම දෙයක් ගන්න කියනවා ඉතින් විනාඩි 4 5ක් යනකම් ඔක්සිජන් නැතුව ඉන්න පුළුවන් එකට අපිට වෙලා තියෙන හුස්ම ගන්න එක කෙටි වෙනවා ටක් නිරු එනකොට ඇතුලේ ඇතුලේ ඔක්සිජන් ඇත්තෙම නැහැ ඒසොට ඇටැක් එක සැර වැඩි හොඳට හුස්ම දෙකක් අරගෙන දිගහැරෙන්න පුළුවන් නම් ඇඟට විනාඩි ගානකට යනකම් ඔක්සිජන් තියෙන නිසා heart එක වැඩ කරන විතර ප්‍රශ්නයක් නැහැ කවුරු හරි මසාජ් කළාද ගන්න පුළුවන් හුස්ම ගැනින්නේ නැහැ. මේ හුස්ම අල්ලගන්න බැරි වෙනවා බයට. පුළුවන් නම් කරන්න තියෙන්නේ කරන්ට් එකක් වතුනා සතෙක් කෑවත් මොනවා වුණත් විවේක වෙලා හොඳට හොඳට හුස්ම දෙක තුනක් අරගන්න පුළුවන් නම් බේරගන්න වෙදාට ඉඩ තියෙනවා. අපිට වෙලා තියෙන හුස්ම ගන්න බැරුව යනවා. ඒකත් ඉතින් ඔක්කොම ඉවරයි වේදාර කරන දේකුත් නැහැ වෙදකමට කරන දේකුත් නැහැ උම්ම ගන්න බැරි නැහැ ඉතින් හිතියත් මැරිලා වගේ තමයි. බුදුහාමර කියන්නේ එහෙම පමාදේ ජීවත් වෙන්නේ උන්නත් මලා වගේ තමයි. හොඳට සත්‍ය වඩපු මිනිස්සේ මැරුණයි කියලා දෙයක්වත් නැහැ ඉතින් මිනිස්සුන්ට. මේක හිතියත් මල වදින්නේ මේ හැම ගහපු එළ දෙනක් වගේ මේ දවස පුරාම විඳවන එක නේ කරන්නේ. ඔක විදිහකට ඉන්න බැරුව විඳවන එක කරන්නේ. සංසාර සංසෝපාචිදේශ මතය. ඒක පිට කාලයක් භාවනා කරපුවාම එම්සි අධිපක්ෂේමක් ඇති වෙලා කියන පේනවා ගොරූප මනෝවිඥාන රුවන්වැලි සෑය පේනවා කියන වගේ දෙයක්. ඒක ඒ ආරම්භණයක් කියන එක නිසා සරේ. දැන් සෙලියක් දක්නවා කියලා කියනවා ටික දවසක් භාවනා කරපුවම තරුවේ තරු දක්නවා කියනවා. තරු පේනවා. ඒක ඒ සෑම දෙයක්ම යන පාරේ මේ පාරේ තියෙන හැතැම්ම කණු වගේ වන්දනා කරන්න වටින දේවල් නෙමෙයි. කිසිම සංඥාවක් ගන්න එපා. මේක කිසිම ඉඟියක් තියනවා කියලා හිතන්න එපා. ඒවා ලක්ෂ ගණන් පෙන්වුනොත් විතරයි ඕක ගණන් ගන්න නැතුව යන්න පුළුවන්. මෙව්වකට නතර වෙලා මෙව්ව තීන්දුව කරන්න ගත්තොත් හේන සිහි හීන විග්‍රහ කරන්න වගේ මේවා හොඳ නිමිත්තක්ද නරක නිමිත්තක්ද ඒ කියන්නේ අනිවාර්යයෙන්ම නතර වෙනවා. ගමනක් නැහැ ඒකට. මේ වෙලාවේ මතක තියාගන්න මේක නෙවෙයි වැදගත් වෙන්නේ අරමුණයි. මූල කර්මස්ථානේ ආනාපානේ ආනාපානේ පේන්නේ නැති වුණත් ඒක ගෙවිලා ගෙවිලා ඉතුරු වෙච්ච මොකක් හරි නැට්ටක් හිතනවනේ මයිලක් හරි තියෙනවනේ ආනපාන කියලා. එච්චරම සරණ යන්න. ඔය පේන මොනම දෙයකින්වත් ලකුණු නැතුව නෙවෙයි. ඌව නතර වුමොත් වෙන්නේ ආනපානට අනදර කරාවි. ආනපාන නොසලක හැරියා වෙනවා. ඒකට බන්දි ගෙවන්නේ. භාවනා යෝග්‍යය දැනගන්නවා. යම් කිසි ඊටාම කුඩා තලයකට හරි කැමිලා තියෙනවා කියලා ඒ රූප දකිනකොට ඒක එහෙම නොවේවා කියන්නේ මම මේ කතා කරන්නේ. ඒ තල මොනව ගන්න ගියත් වෙන්නේ පටලවෙන එක තමයි. Taman මනින්න හදන එකයි වෙන්නේ. මැනිල්ලෙන් තමයි අමාරු වෙන්නේ. මැන්නත් නොමැන්නත් වැඩ ගමන යන්නේ කියන්නේ. නන්දමාලිගේ සින්දුවක් තියෙන පිපුණු මලේ රුව එමල දනීදෝ මලකි දුවේ උඹ හැඩරුව බලන් දෙපා. භාවනා කරන එක කිසිම විදිහක තක්සේරු කරන්න යන්න. තක්සේරු කරපු ගමන් අහු නැහැ කියලා හිතා ගන්න මාන්නයට අහු. මම දැන් ඊට වැඩිය හොඳයි. මම මෙයාට වැඩිය හොඳයි. ඉතින් කවුද ආය අසුචි වෙන්න පණුවට වැඩිය කුණු වෙලා තියෙන්නේ. භාවනා කරන්නේ මොකටද කියලා දැන් නැතරින්න එපා. හැබැයි දෙයයක රාජකාරියක් වගේ බුද්ධ කාර්යයක් වගේ කරන්න. කතාවකත් මට්ටම මනින්න. මන්නපු ගම. මේ තමයි ඉල්ලුම සැපෙම නීතිය. ඒක තමයි ආර්ථික විද්‍යාව කියන්නේ. බුදුහාමුදුරුත් එක්ක ආර්ථික විද්‍යාවක් නැහැ. කරන දේ කරනවා බුද්ධ කෘත්‍යයක් වශයෙන්, දේව කෘත්‍යයක් වශයෙන්, රාජ කෘත්‍යයක් වශයෙන් පදාක ප්‍රතිඵල අපේක්ෂා කරනවා. මේක හරීම අමාරුයි. ලංකාවේ නම් ඔබ ගහලා බැලලා හරි කීයකි. බටහිර ලෝකේ ගිහිල්ලා බණ කියනකොට එහෙම ප්‍රතිඵලයක් බලාපොරොත්තු නැතුව කිව්වොත් එහෙම ඇදලා ඊට දායි භාවනා ආසනෙන් මේ බණ කියන මේ ආසනෙමුත් ඇදලා දායි පලයන් යන්න ඕව අපිට ඕනේ නැහැ කිය. කිසිම විචයකට මිනිසෙකුට මේ ඛණ්ඩ දෙයක් මේ මේ ගන්න හම්බෙන දේ පිළිබඳ අපේක්ෂාවකින් තොරව කැප කරන්න බෑනේ අපි. හැම වෙලාවෙම ලැබෙන දේනේ බලාපොරොත්තු වෙන්නේ. සංඥාසිතුට ඒක නෙගටිව් වෙනවා මනින්න කියෝ. මනින් නැතුව යන්න පුරුදු කරන්න ඕනේ මේක රූප රූප ධර්ම ඉඳලම කරගෙන යන්න ඕනේ. වේදනාවට සංඥාවට යන්න ඔක දසදහස් ගුණකින් පෙන්නේ. කිසිම දෙයකට නෙවෙයි සැදෙන්නේ. කිසිම රිමෝට් කන්ට්‍රෝල් එකකින් කන්ට්‍රෝල් වෙන්න දෙන්න එපා. තමන් අතේ තියෙන්න ඕන කන්ට්‍රෝල් එක. නෑ මනින්න ඕනේ නෑ මැනිලා එනවා තරහ වෙන්න එපා එනවමයි හැම කෙනාටම එනවා ඒක නම් බාර ගන්න හැම කෙනෙක්ගේම හැදෙනකොටම මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මෙ නෙවෙයි කියලා ඒක අතහැරීමේ ක්‍රමය තමයි බුද්ධ මන්ත්‍රය දැන් මෙසනාඩු බයිලා කියන්නේ මල්ලි මෙව ලස්සන බයිලා මෙව අල්ලගනිලා මගේ කියපල්ලා කියලා නේ කියන්නේ බුදුහාම කියන්නේ මෙව හොඳ බන අල්ලගන්න එපා මගේ කියන්න එපා බනවත් බුදුහාම කියලා තියෙන ධම්මෝපියෝ වික්කවේ පහතබ්බ පගේ වදම්මාන මේ ධර්මේවත් අල්ලගන්න එපා අතහැරපන් ධර්ම ගැන කුමන කතාවද කියලා ධර්මයේ කියලා අල්ලගත්තොත් අල්ලගන්නේ දුකයි කියලා හිතනවා අමාරුයි මම දන්නවා බොහොම අමාරුයි මේ කියන කතාව තේරුම් ගන්න දෙයියට අපිනවා වගේ කියන එක නම නොකිය බෑ නැත්තම් වැඩක් නැහැ හොද හොද මඩේ දෙමිලක් කරන්න බෑ ඔය ගෙදරින් ගෙනියන්න හදන්නේ මොනවා හරි ගෙදර ආවා යන ගමන් ගෙනියන්න හදන්නේ මොනවා මොනවත් නැහැ තුන්නත් දූලි කරලා පිටක් කරන්නේ. අම්ම ගහලා තිබුණු එක මොකක්වත් නැති කියලා නැති නාස්ති කරලා පිටක් කරගෙන නන්නා. ඔය මොනවා හරි ගෙනියන්න ඉල්ලන්නේ. එනකට වැඩි දියුණු වෙලා උසස් තලයක ඉන්නවා. දෙවලින් කියන්නේ අප්පෙන් තලයේ කියලා කිව්වේ අම්මගේ අප්පගේ ඔළුව කියලා කියන්නේ අප්පෙන් තලයේ. අප්පගේ ඔළුව කියලා කියන්නේ. ඒ වගේ තලයේ කියන්නේ එහෙම ගත්තා. මොන්නම මැනිල්ලක්වත් ගන්න එපා. කවුරුත් මැන්නට ගණන් ගන්නත් එපා. කාටවත් මනින්න පුළුවන් කමක් නැහැ බුදුහාමුදුරන් විතරයි පුළුවන් බුදුහාමුදුරන් තමයි මැනිල්ලෙන් තමයි අපි මේ ඒක මේ රහත් මාර්ගයෙන් දුරු කළ යුතු කෙලෙසයක් මේ සෝවන් වෙනකොට එන්නේ නැහැ මාන්න මාන්න කියන එක ගැඹුරු දෙයක් මේක මන් දන්නේ ගෑනුන්ට වැඩිද කියලා තේරෙනවද හරිම නිහතමානී හොඳ සාන්ත දාන්ත තීත කූඩුවක් පොට්ට වරදී ඉන්න ඕනේ කොක්ක කවුරු හරි පොඩ්ඩක් අවසන් ඕනේ බලන්න ඔන්න පෙනේ පෙන හත පිපිලයින් එක හැරෙට පිරිමිත් මම දැකලා ඈ පුරුෂ පුරුෂ ප්‍රධාන සමාජ නිදී සාධනත් උපන්තිගේ දේශනේ හරියට මේ උපන්තිගේ දේශනේ හරියට මම මේ තේරුම් ගියා කියලා හිතනවා ඒක හරිද කියලා තව දුරටත් කතා කරන්නේ. මට හිතෙනවා දැන් අර පංච මහා භූත ඒක අපිට මොනිට මොනලා හම් වෙන එක අවස්ථාවක් තමයි මේ දුසක් කියන්නේ. ඔව්. ඒක මුලිච්ච වෙනවා. ඒකට කියන්නේ ආපాతගත වෙනවා. ඒ කියන්නේ මුලිච්ච වෙනවා. ඒ වෙස් ගලවලා හැඩ ගලවලා අමුයෙන් හෙළුවෙන් දකිනවා. හුස්ම කියලා නෙමෙයි දකින්නේ කම්පන ගති, චංචල ගති, සැලෙන ගති, දවන ගති, තවන ගති. ඉතින් එනකොට අපි අන්ධවන්ද අපිට කියාගන්න වචන නැති වෙනවා. මොකද අපි ඒකට ආලවට්ටම් දාන තියෙන හෙම්බිරිසා හුස්ම, මේ දිග හුස්ම, මේ මගේ හුස්ම, යාගේ හුස්ම කියලා සම්මතයෙන් දාලා තියෙන්නේ. දැන් හිස්මෙත්නේ ඉද්දෙන ගතිය වැටේ. හැප්පෙන ගතිය වැටෙනවා සිද්දෙන ගතිය වැටෙනවා එතකොට මේක කවුරු වින්දත් ඕකෝකමයි ඒ හුස්මේ තියෙන ඉද්දෙන ලුජ්ජන බලුජ්ජන ගතිය නැත්නම් කුප්පණ ගතිය මානවය කවුරුත් විඳින්නේ එකමයි. ඒකේ අයිතියක් නැහැ. මේ මගේ හුස්ම කියාගත්ත ගමන් තමයි යෝග වෙන්නේ. ඒකකොට මගේ හුස්ම කියන්නේ ආලවට්ටමක්. ඒකට ඇඳපු පිටින් අඳපු ඇඳුම. ඒක ගලවලා හෙළුවෙන් බලනවා හුස්ම ගන්නකොට ඇති. ඉතින් හුස්මේ නම්බුවක් කතා නම්බුවක්වත් නැහැ. තේරුණා නම් හොඳයි කියකි. මොකද සතියට යට වෙලා තේරෙන්නේ නැති වෙන්නත් ඉඩ තියෙනවා. හුස්ම ගනිද්දී යම් කිසි විදිහකට පටවියාපෝ තේජෝ ගෙවන් කළ අපේ හිත අවකාශයේ අරමුණු කරන්න ගත්තොත් හුස්ම ගැනෙනවා නමුත් තේරෙන්නේ නැහැ. හැබැයි තේරෙන්නේ නැති බව දන්න. මට දැන් ඉද්දන ගති නැති බව දන්න. කලකොල වෙන්න එපා කියලා කියන්නේ. මේ වෙලාවේදී කලකොල වෙන්න එපා මේ පටවියාපෝ තේජෝ හරහා ගිහිල්ලා අවකාශයට හිත වැටලා ඒක බොහොම හොඳයි. ඒ කියන්නේ මේ ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ කියන්නේ අන්ධකාරේ කටුකොලක් අස්ස කුඩල්ලෝ ඉන්න තැනක ධනකගා වනුකගා යන්න වෙන පාරක් තියෙනවා. ඉතින් බයයි සර්පෙක් හයි දන්නෙත් නැහැ කුඩල්ලෝ වෙයි දන්නෙත් නැහැ කටු අකුල සිංගන් තියෙනවා. අන්නේම ගිහිල්ලා වෙල්ෙලියකට ගියාට පස්සේ නැගිටලා යන්න පුළුවන්. අන්නේ වගේ තමයි පටවියාපෝතේජෝ හතර හොල්මන් අසරෙන් බොහෝම ඉවසිල්ලෙන් ගත කරන ගියොත් තුනී වෙනවා කියන්නේ ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා කටු ඔක්ක ඉවරයි. දැන් වෙල්ෙලියට යනවා. හැබැයි වෙල්ෙලිය ඉස්සරහා මඩ ගොහරුවක් තියෙනවා කියලා ලොකු සංසිකේ. දැන් මට හරි ගියා කියලා නම්බු වෙන්න පුළුවන්. එතකොට ගිහිල්ලා මඩේ රෙන්ඩි ඉඳ තියෙනවා. අනිත් වගේ යෝගාවසයට හම්බ වෙනවා. ඒ කටුකොහල ගෙවක් කරගෙන යන්න පුළුවන් තරම්. ගියාට පස්සේ ඒක බොහෝ වෙලා ඉන්න අරින්න. ඒක දහස්වර වෙන්න දෙන්න ඕනේ. මේකත් ධාතුම තමයි. හැබැයි ධාතුන්ගේ අභාව ලක්ෂණ දැන් පෙන්නනවා. ඇති ආස්තික පැත්තනේ ආස්තික පැත්තන පට වියාපෝතේජෝ නාස්තික ලක්ෂණේ අභාවය තමයි අවකාශය. අවකාශය දැක්කට පස්සේ වචනට දාන්න බෑ. අපි මේ පටවියාපෝ තේජෝ සමග තමයි භාෂාව ඇදලා තියෙන්නේ. ව්‍යාකරණ හැදලා තියෙන්නේ කියන්න පුළුවන්. අරකට ගියාම කියන්න බැරිකම අනිවාර්ය ලක්ෂණයක් වෙනකොට පාළු ගතියක් එනවා. මම මේ තනි වෙලාට පිස්සු ඇදලා මොකද මට මේ වෙලා තියෙන්නේ කියලා කියා ගන්න බැරි ඒක බොහෝම දියුණු කළ යුතු දෙයක්. ඒක තමයි අපේ හැබෑ නිවහන. එතන තමයි අපි ඉන්න ඕනේ. වැඩි වේලාවක් ඒකේ ඉන්න බෑ පිරිසත් එක්ක කතා බතා කරන්න. එතකොට භාෂාව වෙනවා ව්‍යාකරණ වෙනවා අපි ඉතින් අවුල් කරගන්න. පුළුවන් තරම් විවේක වෙලා ඉන්න ඕනේ භාවනාවේදී. පුළුවන් තරම් විවේකයට යන්න ඕනේ. ගිහිල්ලා ඒක තමන්ගේ හැබෑ නිවහන කරගන්න. එතකොට ඔන්න රූප ධර්ම පිළිබඳ නැත්නම් කායනුපස්සන පිළිබඳව දක්ෂකමක් නැත්නම් ප්‍රවීණත්වයක් ලැබුවයි කියලා කියන්නේ. හොඳයි එහෙනම් අපි මෙතන ඉන්න පැයක් විතර සක්මන් කරලා අපි නැවත තුනමාරට එකතු වෙනවා පරියන්කයක් සඳහා